ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපේ ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින ප්‍රශ්න 7ක් තිබෙනවා ලිඛිත ප්‍රශ්න 7ක්. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සිත කයට යොගෙන ආස්වාස ප්‍රාස්වාසයේ නාසිකාග්‍රේ නිරීක්ෂණය කරමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස සිහින් වී සංසිඳේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දැන් මම ශරීරයේ ස්පර්ශවන ස්ථාන වේදනා සහ ධාතු ප්‍රකටවන ආකාරය දෙස බලා සිටිමි. දනහිස් දෙකම තරමක වේදනා සමහර විට ඇතිවේ. වඩා ප්‍රකට වේදනාවට පළමුව සිත යොමු කරමි. එම වේදනාව සංසිඳීමට පෙර අනිත් දන හිසේ වේදනාව වඩා ප්‍රකටයයි දැනුණ විට මගේ අවධානය එම දන හිසට මාරු කරමි. ශරීරයේ නලියන හිරිගඩු දමන දෑද එක් පර්යංකයකම නිරීක්ෂණය කරමි. කිසිත් ප්‍රකට නොවන හිඩැස් ගැප්ස්ද ඇතිවේ. එම හිඩැස් ගැප්ස් වලදී සිතුවිලි නොමැති විය. ආනාපානයේ හිස්තැනක් මෙන් එතරම් ගැඹුරු නැතයි සිතමි. මගේ ප්‍රශ්නය එක වේදනාවක් හෝ ප්‍රකට ධාතුවක් සංසිඳීමට පෙර තවත් වේදනාවක් හෝ ධාතුවක් වඩා ප්‍රකට වූ විට එයට අවධානය මාරු කළ යුතුයද නැතිනම් එය මුළුමනින්ම සංසිඳන තෙක් එහිම සිටිය යුතුයද දෙවැනි ප්‍රශ්නය හිඩස් ගැප්ස් වල తত্ত্বය ඊතරම් ගැඹුරු නැති ස්වභාවයක් බව දැනුණු බව නිවැරදිද? මතුව කළ යුතු දේ ගැන උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් ඇත්තටම අපි අරමුණට හොඳට මොහොනට මොහොනලා ඉන්නවා නම් ඒ වෙලාවේදී අනිත් අලුතෙන් මතුවෙච්ච අරමුණට යන්නේ නැතුව දැන් බලන අරමුණේම ඉන්න පුළුවන්. දැන් අපි ඇත්තරම මේවා විවිධාකාර අන්දමින් මේ කය පුරා වේදනාවන් විවිධාකාර ධාතු ලක්ෂණ මතුණාට අපිට හරියටම මේ දක්ෂණය හොඳින් සමබර වෙච්ච හිතකින් සමාහිත වෙච්ච හිතකින් හොඳට මොහොනට මොහොනලා බලන්න හරියටම ඔක වැඩේ හරියන්නේ කලාතුරකින් තමයි. අපි දැන් එතෙක් කරන්නේ මේක හරි මේ කියන්නේ උත්සාහයක් නැත්නම් අභ්‍යාසයක් තමයි කරන්නේ. හැබැයි මේ මේ අභ්‍යාසය හරහාමයි යම් වෙලාවක මේක හරියටම 100%ක් හොඳට මේ මේ මොකක්ද ඒකට කියන්නේ මුහුණට මුහුණලා ඉන්න ස්වභාවයක් තියෙන්නේ. හරියට නිකන් හිතන්න දැන් මේ ඇඟිලි පහ මේ ඇඟිලි පහෙන් S2 පියාගෙන මෙහෙම අල්ලනවා නම් එතකොට මේ ඇඟිලි පහට ඇඟිලි පහ හරියටම හරියන්නේ ටිකක් කලාතුරකින් අවස්ථාවකදී. අන්න වගේ අපිත් මේ වීරය සමබර අවශ්‍යයි, සමාධිය ගාන්ට අවශ්‍ය පමණට තිබීමක් අවශ්‍යයි. ඊළඟට හිත එහෙමේ කරගන්න නැතුව වික්ෂිප්ත කරගන්න නැතුව තියාගන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ කරුණු රාශියක් මත තමයි ගාන්ට අරමුණට මුහුණට මුහුණලා ඉන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඉතින් Tamanටම තමයි තේරෙන්නේ දැන් දැන් නම් නිකන් ඔහෙ මතු පිටින් යන්නේ. නැත්තම් දැන් නම් හොඳට අරමුණට බැසගත්තු ස්වභාවයකින් යන්නේ කියලා තමන්ම තමයි මේක තේරුම් ගන්නෙ. ඒ නිසා තමන්ට තේරෙනවා නම් යම් අවස්ථාවක හොඳට මේ වෙලාවේදී දැන් මේ අරමුණු කරගත්ත වේදනාව හොඳට මුහුණට මුහුණලා බලාගෙන ඉන්න පුළුවන් මේකේ අඩු අඩුවීම් පවා හොඳට තේරෙනවා. ඊළඟට හිතේ මුකුත් මේ වේදනාව සම්බන්ධයෙන් ද්වේෂ සහගත ස්වභාවයක් මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා සභාවකේ මොකක්වත් ඇත්තෙත් නැහැ. සැප වේදනාවක් නම් ඒකට ඇලීමක් ඇත්තෙත් නැහැ. බොහොම මධ්‍යස්ථ සිතකින් මේක බලන්න පුළුවන් කියන තත්වයක ඉන්නවනම් වෙන එකක් මතු වුණත් ඒකට යන්නේ නැතුව මේක හොඳට බලාගෙන ඉන්න. ඊනාස මේක සම්පූර්ණයෙන්ම දුර වුණාට පස්සේ අලුත් එකට යන්න පුළුවන්. නමුත් දැන් බලන එක ඒ තරම්ම අපිට හොඳටම වැටහිලා නැත්නම් අපිට පුළුවන් අලුතෙන් මතුවෙන එකකට උත්සාහත් වෙන්න. ඊළඟට අනිත් ප්‍රශ්නේ අනිත් ප්‍රශ්නේ අර ગેප් එකේදී තියෙන తত্ত্বය ඒ තරම් පර්යං දැන් ආනාපානේ කරලා හිස් තැනකට යනකොට තිබෙන තරම්ම ඩීප් එකකට නෙවෙයි වගේ. හැබැයි සිතුවිලි නෑ ඒ තැනදී. ඒ දෙක ප්‍රකට වෙන දෙකක් අතරදී ඒ වගේ ගැප්සුත් තියෙනවා. හරි. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතියෙන් සෑහෙන හිත ගැඹුරකට ගෙනහිල්ලා තමයි ඔතන හිඩස අහුවෙන්නේ. දැන් මෙතෙන්දී අපි ටිකක් ආනාපාන සතියෙන් හිත හදාගෙන ගියා නම් මෙතනත් ටිකක් ටිකක් ගැඹුරට යනවා. හැබැයි මෙතනත් හොඳට ගැඹුරට ගිහිල්ලා ඔය වගේ කියන්නේ හිඩසක් අහුවෙන්න අවස්ථාවලුත් තියෙනවා නැත්තම් ඉතින් අර මේකේ කියන්නේ ඒක බලන්න තමහලාට මුලින් අහුවෙන හිඩසට වඩා ටික කාලයක් ගිහිලා විනාඩි 30ක් විතර මේක කරාට පස්සේ අහුවෙන හිඩසේ යම්කිසි ගැඹුරක් තියෙන ඉඩ තියෙනවා. අනිත් එක මේ ගැඹුරෙන් පෙන්눔 කරන්න ටිකක් සමාධිය වර්ධනය වුණා කියන ලක්ෂණය තමයි. නැත්තම් නිකන් අර මතු පිටින් යන ගතියක් තියෙන්නේ. හැබැයි කොහොමත් අපි يعني මේ හරහා මුලින් අපි සමාධියකුත් වර්ධනය කරනවා. පස්සේ හොඳට අහුණාට පස්සේ හැබැයි ඊට පස්සේ ආයි සමාධියෙන් ආයි උඩට එන්නක් තියෙනවා. ඒ නිසා මේ වෙලෙන් يعني මතු පිටින් ආවය ගැඹුරින් ආවය කියන එකේ කිසි වරදක් නැහැ. දැන් ඇත්තටම ගැඹුරින් ආපු අවස්ථාවකදී හුඟක් වෙලාවට සිතුවිලි එන්න හැකියාවම නැහැ. නැහැ. මොකද හොඳ ගැඹුරු සමාධි මට්ටමක ඉන්නේ. නමුත් මතු පිට අවස්ථාවකදී අරමුණක් නැති හින්දා එතනට සිතුවිලි එන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතෙන්දි ඇත්තටම එතෙන්දිත් සිතුවිලි නැතුව බොහොම හොඳින් ඉන්න පුළුවන් නම් එතන තමයි දක්ෂතාවය තියෙන්නේ. ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිතුවිලි නැතුව ඉන්න එකම නෙමෙයි ඇත්තටම දක්ෂතාවය වෙන්නේ. හොඳයි. හොඳයි. දෙවනි ප්‍රශ්නය කර්මස්ථාන වාර්තාව තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පසුගිය අවුරුදු කීපයක් තුලදී පර්යංක භාවනාව කළ විට ආනාපාන සති හෝ ආස්වාස ප්‍රාස්වාසයේ නාසයේ අග සහ උඩු තුල සිට නාසිකාග්‍රයේ දක්වා ධාරාවක්සේ දැනුනෙනි ටික කලකින් සමාධියටපත් විය වෙවුලන සුදු පාට ආලෝකයක් පෙනීමෙන් සිත සංසිඳින් සංසිඳි සංසුන් විය. මෙයත් සමග විදර්ශනා අත්දැකීම්ද ලැබුණි. අරමුණ ඉබේම සිතට යොමු විය. නිස්සරණ වනයත් සමග සම්බන්ධ ඇති වූ විට ලැබුණු උපදෙස් අනුව සුදු ආලෝකයේ මතුවී සෑම මතුවූ සෑම විටකම එය අත්හැර මූලික අරමුණට සතිය යොමු කරෙන් කෙරිනි. ආනාපානය හෝ පිම්බීම හැකිලිම. ටිකින් ටික සුදු ආලෝකයත් එයත් සමග ඇති වූ සංසුන් භාවයත් නැතිවිය. එමෙන්ම පෞද්ගලික ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට විය. පෞද්ගලික ප්‍රශ්න විසඳූ නමුත් සිතේ සංසුන් භාවය බොහෝ දුරට අඩුවිය. භාවනා කරන සෑම විටම සිත සෑම තැනම දුවයි. එදිනෙදා ජීවිතයේ වෙන දේ හා සමාන සිතුවිලි රාශියක් එන්නේය. සමහර විට කලාතුරකින් මෙම සිතුවිලි කුමක්දැයි බලා සොයාගත හැක. සිතුවිලි සමහරක් සමහර විට ප්‍රපංචයට යයි. සමහර විට ටික කලකින් යයි. සතිය ඉබේම මූලික අඩමුණට ආපසු එයි. මෑතකදී මොලේ සිතුවිලි ඊතා වේගයෙන් ක්‍රියාත්මක වන බව දැනුණත් මේවා සොයා බලන විට මොලේ ක්‍රියාව වෝල්ට් රාශියක් ඇති විදුලි බල කම්බියක් හෝ හයි ටෙන්ෂන් වයර් එකක් හා සමානව ක්‍රියාවේසේ දැනුණත් සිතුවිලි නැති බවද තේරේ. සිතුවිලි වලින් පිටපනින අවුරුදු දෙකක් පමණ උත්සාහ වුණත් දියුණුවක් නැතියයි සිතා බිය වුනි. මෙම බියද ටිකින් ටිකට මෑතකදී අඩු වූ බව දැනේ. මෙය සම්බන්ධව ඔබ වහන්සේගේ උපදෙස් පතා ප්‍රශ්න දෙකක් ඇත. 1. අධික සිතුවිලි වලින් පිටට පැන ආපසු භාවනාව දියුණු කිරීමට කුමක් කළ යුතුයද? 2. නිස්සරණ වනේ ස්වාමින් වහන්සේලා මෑතකදී ආපසු සමාධියටත් යම් තැනක් දේයයි හැඟිනි. එම නිසා සතියත් සමග සමාධිය ගොඩ නැගීමට සමත භාවනාව ටිකක් දියුණු කර විපස්සනාවට එකතු කළ යුතුයද? සිත සංසුන් කිරීමට මෙය සුදුසු වේයයි කියා සිටිනේ. සක්මන් භාවනාව පොඩ්ඩක් කියන්නේ පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් නැවතත් කියන්නකෝ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අධිකරුණාම මොකද ආයි ගොඩ ගන්න කරන්න කියලා. ඔව් අධික සිතුවිලි වලින් පිටපැන ආපසු භාවනාව දියුණු කිරීම කරන එක තමයි. ඉතින් ඇත්තටම මෙතෙන්දී අපිට පුළුවන් නම් ආධුනික මනසක් හදාගන්න මේ කියන්නේ දැන් අපි භාවනා කළා වෙන්න පුළුවන්. නමුත් අපිට වෙච්ච යම් යම් අකර්තව්‍යයන් නිසා භාවනාව සම්පූර්ණයෙන්ම මගහැරුණා නම් ඉතින් සෑහෙන අවස්ථාව තියෙනවා බිඳුවටම වැටෙන්න. ඒ නිසා තමන්ම තේරුම් ගත්තා නම් දැන් කලින් තිබුණට ඒ කියන්නේ භාවනා කරපු කාලට වඩා ලොකු වික්ෂිප්ත භාවයක් හිතේ තියෙනවා කියලා. ඉතින් කලින් හැබැයි අර එකම දේ දැන් තමන් ක්‍රම ටිකක් කළා තියෙනවා. මුලින්ම ආධුනිකම යෝගාවචරයේක්ම නෙමෙයි. හැබැයි අර දැන් හදාගත්ත ඒ හැකියාවන් නැත්තම් සතිමත් භාවය, සමාධිමත් ස්වභාවය දැන් ඉතින් මේ බැහැර වෙලා තියෙන්නේ. ඒවා ඉතින් නැවතත් මේ වර්ධනය කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සම්මප්ප්‍රධාන ගැන කියන්නේ සම්‍යප්ප්‍රධාන වීරයන් වලදී එහෙම බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ඒකයි මේ අපි මේ දියුණු කරගත්තා නම් යම්කිසි ගුණධර්මයක් ඒවා අනිත් දේවල් වගේ නෙමෙයි හරි ඉක්මනට අපිව අතහැරලා යනවා. ඒ නිසා ටිකක් මේවා හිතේ පවත්වා ගන්න සෑහෙන්න උත්සාහවත් වේ යුතුයි. uppannanna uppannannaව මොකදනේ? uppannannanwa කුසලානන්දම්මානං කුසලානන්දම්මානං තිතියා සම්මෝස අසම්මෝසාය භාවනාය වේපුල්ලාය පාරිපූර්ණ ඔන්නේ වචන වලින් කියනවා ඒ කියන්නේ මේ උපදුනා වූ යම් කුසල ධර්මයක් තියෙනවා නම් ඒ කුසල ධර්මය හොඳට මේ හිතේ තහවුරු වෙන්න ඒක විපුල බවටපත් වෙන්න මහත්ගත ස්වභාවයටපත් වෙන්න ඒක එහෙම හෙලෙවෙන්නේ නැතුව අසම්මෝස භාවයකට එහෙම හෙලෙවෙන්නේ නැතුව හොඳට eh, කිඳා බහැල වගේ තියෙන්න ඒකේ පරිපූර්ණත්වයටපත් වෙන්න. මේවට ඉතින් සෑහෙන උත්සාහත් වේතුයි. ඒකමයි ඉතින් ඇත්තටම මේ තරම් කැප වෙලා සීලයක් සමාදන් වෙලා වෙනම මේ තැනකට ඇවිල්ලා මේවා කරන්නත් වෙලා තියෙන්නේ ඒකයි. මොකද මේ අපි හිතේ වගා කරගන්නා වූ මේ ගුණ විශේෂයන් අපිට يعني හිතට නුහුරුයි. මොකද අපේ හිත අකුසලයන් ඔස්සේ නම් බොහොම පහසුවෙන් යනවා. ගිහිල්ලා අකුසලය ඉක්මනට වර්ධනය වෙනවා මේ හිතේ. නමුත් මේ කුසලයක් වර්ධනය කරන්න ගියාම සතිමත් භාවයක් දිනු කරන්න ගියාම සමාධියක් දිනු කරන්න ගියාම අපි ඒක අඛණ්ඩව යෙදුනේ නැත්නම් බොහොම ඉක්මනින් ඒක නැති වෙලා යනවා. ඒ නිසා දැන් යම් හේතුවක් නිසා මේක නැති වෙලා ගියා නම් නැවතත් ඉතින් උත්සාහවත් වෙන්නමයි තියෙන්නේ. ඔය සක්මන් භාවනාවකින් වගේ පටන් ගන්න පුළුවන්. මොකද අපි එකපාරටම ඉඳගෙන භාවනා කරන්න ගියාමත් සමහරවිට හිත වික්ෂිප්ත වෙනවා. ඒ නිසා මේ සක්මනක් පුළුවන් නම් තමන්ගේ නිවසෙත් හදාගෙන, ගෙදරත් හදාගෙන මේ සක්මන් භාවනාවකින් හොඳට ඇත්තටම හිතේ තියෙන ওই වගේ වික්ෂිප්ත භාවයක් නැත්නම් හිතේ තියෙන ওই වගේ කලකිරීම ස්වභාවයක් සෑහෙන්න දුරු කරන්න උදව් වෙනවා. ඒ නිසා නැවතත් බොහොම ආධුනික විදිහට පටන් ගන්න. පටන් අරගෙන ඉතින් කොහොමත් ඉතින් මේ වගේ වැටි වැටි නැගිට නැගිට යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. සක්මන ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඒකත් කියවන්න. ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනව නේද? දෙවෙනි ප්‍රශ්නේ. ඔව් දෙවෙනි. ඔව් නිස්සරණ වනේ ස්වාමී. ආ හරි. මේ සමාධියට ඒ කියන්නේ මේ සමාධියේ සමාධියක් අවශ්‍ය තමයි සමත භාවනාවකින් හරි කමන්න සමාධියක් දිනු කරගැනීමේ වරදක් නැහැ. නමුත් සමාධිය ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. නැත්තම් හුඟක් වෙලාවට වෙන්නේ අපි හිතනවා අර හදාගත්ත සමාධියට යාම තමයි මේ භාවනාවේ අරමුණ කියලා. හුඟක් දෙනෙක් ඉතින් ටිකක් වෙහිසිලා තමයි ඇත්ත වශයෙන්ම සමාධියකුත් හදාගන්නේ. ඊළඟට භාවනාවේ පරමාර්ථය වශයෙන් සලකනවා ඊළඟට සමාධියට යනවා සමාධියට වෙලා ඉන්නවා. ඉතින් ඒකට යන්න අද ඔන්න හැකි වුණා නම් ඔන්න අද පරයන්කේ හොඳයි කියලා අපි අර්ථ දක්වනවා. නමුත් ඊට වඩා ගැඹුරක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමාධියක් හදාගන්නේ මේ නිකන් තියන්න නෙමෙයි. සමාධිය භාවිතා කළා මේක හැකිතාක් මේ සංස්කාර ස්වභාවයන් සම්බන්ධයෙන් සෑහෙන පරීක්ෂණයක් කරන්න අදාගන්න මේ මූලික අවශ්‍යතාවයක් විතරයි සමාධිය. ඊට පස්සේ ඒ සමාධිය පදනම් කරගෙන සෑහෙන්න ඊට පස්සේ විපස්සනාවක් කඩනවා නම් විපස්සනා භාවනාව හරහාත් හොඳ සමාධිය හැදෙනවා. ඉතින් ඒක සමත සමාධිත් එක්ක සංසන්දනය කරන්න බැරි තරම් ලොකු වෙනස්කම් තියෙනවා. සමත සමාධියක නම් අරමුණක් එක්කමයි හැමතිස්සෙම තියෙන්නේ අරමුණකට බැස ගැනීමක් වගේ දෙයක් තමයි අර්පණා මට්ටමකදී වෙන්නේ. ඉතින් ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් තමයි මේ විපස්සනා සමාධියකදී තියෙන්නේ. ඒ නිසා කෙනෙක් විපස්සනා භාවනාව වඩ아가ගෙන යනවා නම් ඒ කෙනාට දැන් يعني තේරෙනවා නම් යම් යම් يعني ලක්ෂණ තේරෙනවා නම් එතෙන්දී අපි උනන්දු කරනවා කොහොමත් ඒ එතන සමාධියක් වශයෙන් වර්ධනය කරන්න. මොකද නැත්තම් අපි ඒකේ වටිනකමක් හඳුනගන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ওই ශුන්‍යතා නිමිත්ත පැතිවලට යම් කෙනෙක් එළඹෙනකොට එතනේ ශුන්‍යත සමාධියක් වශයෙන් නැත්තම් අනිමිත්ත සමාධියක් වශයෙන් වර්ධනය කර ගැනීමෙන්මයි ඒකේ වටිනකම Tamanට තේරෙන්න ගන්නේ. නැත්තම් ඒ කියන්නේ හරි අමාරුයි මේ අපිට ස්වාධීනව නැත්තම් Taman තුලින්ම මේකේ වටිනකමක් තියෙනවා කියලා තේරෙන්නෙම නැහැ. ඒක හුඟක් වෙලාවට තාත් කෙනෙක්ගේ උනන්දුවෙන් තමයි මේ ඇති කළා එතනම හිත තියලා පවත්තලා පුරුදු කරලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැබැයි මේ සමාධිය වුණත් ප්‍රයෝජනෙ සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හරීම දියුණු කරනවා ඒ දියුණු කරන්නේ තව එකක් සඳහා. ඒ දියුණු කරපු එක අතහැරලා දැන් අලුත් දෙයකට යනවා. ඔන්න අලුත් දෙයක් ගත්තා ඒකෙන් ප්‍රයෝජනෙ සලකලා ඒකේ ප්‍රයෝජනය ගත්තට පස්සේ ඒකත් අතහැරලා දානවා. මේ එකක්වත් අල්ලගෙන යන්න ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ ඒ දේ ඒ ඒ දේ දේ සඳහා ඉදන් නිසායි ඉදම් පජහති කියලා සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙනවා. එකක් භාවිතා කරනවා තව එකක් දුරු කරන්න. ඊට පස්සේ තව ඒකක් භාවිත තවත් එකක් භාවිතා කරනවා තවත් එකක් දුරු කරන්න. මේ වගේ ප්‍රයෝජනය සලකලා තමයි මේ හැමදේම මේ පාවිච්චියට ගන්නේ. ඉතින් අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධම්මෝපි භික්ඛවේ පහතබ්බා පගේව අධම්මා කියලා. ඒ කියන්නේ මේ සමත විදර්ශනාදී මේ බොහොම වැරවියෙන් දිනු කරගන්නා දේවල් පවා අන්තිමට ප්‍රහාණය කරන්න වෙනවා නැත්නම් අතහැරලා දාන්න වෙනවා. එහෙමනම් ඉතින් මේ අධර්මයන් ගැන කුමන කතාවද කියලා අහනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන අපි ඇත්තටම මේ දේවල් සෑහෙන ව්‍යායාම් කරලා උත්සාහයෙන් දිනු කළ යුතුයි. ඒ වගේම මේ එකක්වත් අල්ලගත්තොත් අපි ඒ තැන්වල හිර වෙනවා. සක්මන සක්මන් භාවනාව ඊතා සතුටින් කෙරිනි. ස්පර්ශයේද මුළු ශරීරයටම සක්මනද පාද හා පොළව ගැටෙන විදියද සුළඟ හා ඉරු එළිය ශරීරයට දැනෙන විට සනීපයක් දැනේ. සත් සිතුවිලි වලින් මොලේ ඊතා තද ගතියක් නොදැනේ. සක්මනේදී. ඔව් සක්මනේදී පුළුවන් තරම් පාදේ දෙහාට දැනට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ කයේ හැමතැනටම අවධානය යොමු කරන්න කියොත් මුලදී ටිකක් පැටලෙන ගතියක් තියෙනවා. ඒ නිසා දැනට අර වික්ෂිප්ත වෙච්ච මනස එකඟ කර ගැනීම සඳහා හුඟක් වෙලාවට යටිපතුල් වලට අවධානය යොමු කරගෙන යන එක හොඳයි. එතකොට ටිකක් අර හිත පිට ගියත් නැවතත් ගේනවා. ආයි හිත පිට ගියත් ආයිත් ගේනවා. ඉතින් ඔය වගේ උත්සාහකින් තමයි නැවතත් අපිට මුල් තත්ත්වයට එන්න තියෙන්නේ. තුන්වැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලි මළුවේ සහ ලනුපැදුරේ සක්මන් කෙලිමි යටිපතුල් ස්පර්ශ වීමට හොඳින් දැනේ විලුඹ මැද කොටස හා ඇඟිලි පෙදස් බිම පතිත වීම හොඳින් වැටහි එසේම পায় එසවීමේදී පළමුව විලුඹ මැද කොටස සහ ඇඟිලි පෙදෙස වශයෙන් ස්පර්ශයෙන් දැනේ. ලනුපැදුරේ ගොරෝසු භාවයත් වැලිමලුවේ රළු සිසිල් ආදී වශයෙන් දැනේ. වම දකුණත් වුවද එසේ දැනෙමින් ගමන් කළ හැක. සිරුරේ කම්පන චංචල ගති දැනේ. දන හිස වලලු කර නැමෙන දිසා හැරෙන ගතියද දැනේ. මෙම විස්තර ඔබ වහන්සේට මීට පෙරද ප්‍රකාශ කෙලෙමි. ඊයේ පෙරේදා දිනවල කිසිදු ප්‍රගතියක් නොදැනින. ඊයේ සවස ධර්මදේශනාවෙන් පසු මම අද කෙසේ හෝ ප්‍රගතියක් ලබා ගතිමින් සිතා රාත්‍රී 8ට පමණ සක්මන ඇරඹිමි. ඊතා ඉක්මනින් ইহතකී ලක්ෂණ නැවත පහළ වුණි. දැන් පර්යංක භාවනා. සක්මන අවසන් වී විගසම පර්යංකයට වාඩි වුණේ දැඩි අදිෂ්ඨානයකිනි. ඊතා ඉක්මනින් හුස්ම රැලි සංසිඳී උදරයට සිත යොමු කෙලෙමි. මේ වන විට ධාතු ලක්ෂණ පහළ වී තිබුණි. ටික වේලාවකින් උදරේ පිම්බීම හැකිලීමද නොදැනෙන තත්වයකටපත් වුණි. මේ වන විට සිරුර ඉදිරියට නැමී තිබුණ අතර ශරීරයක් නැති ගානට වැටුණි. වාඩි වී සිටි කොට්ටයට යට පෙදෙස රත් වුණු ගතියක් දැනුණු අතර තට්ටම් පෙදෙස්වල නාඩි වැටෙනක් මෙන් දැනෙන්නට විය. යටිපතුල් උඩට හැරී තිබුණු අතර යටිපතුලේද පා ඇඟිලිවලද වෙනත් වෙනසක් දැනුණු නිසා විමසිලිමත් විය. යටිපතුල් වල හා ඇඟිලි වලටද සියුම් නාඩි වැටීමක් නිරීක්ෂණය විය. ටික වේලාවකින් පිටිපතුල් වලද අත්ලේ ඇඟිලි වලද නාඩි වැටෙන්නක් මෙන් දැනුනි. සිරුර ගැන වැටි වැටහීමක් නොතිබිනි. ඊතා ස්වල්පයයි. හිසේද කෝබින් යන්නක් මෙන් කම්පන ගතියක්ද දැනුනි. මේ සියල්ල පැය භාගයක් පමණ වේලාවක් තිබූ අතර තව තවත් ඒ ලක්ෂණ බැලීමෙන් වැළකී ඇස් හැරියෙමි. ස්වාමින් වහන්සේ මේ කරුණ ගැන පහදා දෙනමින් ගෞරවණෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම ටිකක් ආනාපාන සතියට ඕනනම් ආයෙත් ගිහිල්ලා ඒ කියන්නේ අපේ ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් කරගෙන යන වැඩේදී ඒ තරම් හිත ගැඹුරට යන්නේ නිකන් හිතේ එකඟතාවය මදි කියලා පොඩ්ඩක් වරදක් නෑ ආය ආනාපාන සතියට වගේ ගිහිල්ලා තව හොඳට සමාධි ශක්තියක් වර්ධනය කරගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් හැබැයි මෙතෙන්ට එන්න ඕනේ. මේ කියන්නේ මේ කරන කටයුත්ත හරහාමත් කෙනෙකුට සමාධියක් හැදෙනවා. ඒක කියන්නේ මේ මුලදී කරන්න ගත්ත ගමන් ඒක අහුවෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට يعني මේ කටයුත්ත කරන්න ගියාම විවිධාකාර ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න ගියාම හිත විසිරෙන ගතිය තියෙනවා නම් ඒකට අර හුරුව හැදෙනකන් පොඩක් නැවත නැවත ආනාපාන සතියට යන්න වෙනවා. ගිහිල්ලා නැවතත් හිත එකඟ කරගන්නවා ආයෙත් මේ වැඩේ කරනවා. ආයෙත් හිත විසිරෙන ගත්තොත් ආයෙත් ආනාපාන සතියෙන් ආයෙත් හිත එකඟ කරගන්නවා ආයෙත් මේ වැඩේ කරනවා මේක කරන්න කරන්න හැබැයි ටික ටික ටික Tamanට මේකේ ක්‍රමයේ අහුවෙලා හොඳට හිත විසිරව ගන්න නැතුව එතනටම හොඳට හිත ඒක රාශී කරගෙන බලන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් මේකෙදි හැබැයි මේ කියන්නේ අපි ඉස්සරහට යන්නේ කියලා කලබල වෙලත් බෑ. මේකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කියන්නේ විහෙරති කියලා කියන්නේම වාසය කරනවා. මේ දවසක් දෙකක් නෙමෙයි. සමහරවිට මාස ගණන් අවුරුදු ගණන් වෙන්නත් පුළුවන්. මොකද අපේ හිත කොයි තරම් දුරට අරමුණු ග්‍රහණය කරගෙන ඉන්නවාද කියන එක මත මේවා <clears throat> මෙතෙන්දී අපි කතා කරන කාලය තීරණය වෙනවා. ඒ නිසා ඇතම් කෙනෙක් ටික කාලෙකින් ටිකක් ඉස්සරහට යනවා. ඇතම් කෙනෙක්ට මේ මේ කාලය සැහැන්න දීර්ඝ වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. මේක හොඳින් දැකගනිමින් යන්න. මේකේ ඇත්තටම අපිට ලැබෙන ආනිසංශය, අපේ ලැබෙන ප්‍රගතිය නිරීක්ෂණය කරන්න වෙන්නේ සෑහෙන කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ කටයුත්ත කරගෙන කරගෙන යනව කාලයක් තිස්සේ අපි දුව මාස 6කට විතර පස්සේ ආපස්සට හැරිලා බැලුවාම තමන්ගේ හිත දිහා Tamanට තේරෙනවා දැන් ඉස්සෙල්ලා තරම් තමන් එදිනෙදා කටයුතු වලදී අනිත් අයත් එක්ක නිකන් ගහ ගන්න බැන ගන්න යන්නේ නැහැ. ඉස්සරහට පනින්න යන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් විමසිලි ගතියක් තියෙනවා. නැත්නම් අතහැරිච්ච ස්වභාවයක් තියෙනවා. දැඩිව ග්‍රහණය කරන ස්වභාවයක් නැහැ. ඔය වගේ පොඩි පොඩි ලක්ෂණ හරහා තමයි මේ මේකේ ඇත්තම ප්‍රගතිය නිරීක්ෂණය කරන්න වෙන්නේ. නැතුව දවස ගානේ අපිට මේකේ ප්‍රගතියක් නිරීක්ෂණය කරන්න හරි අමාරුයි. ඒ නිසා දිගට කරන එක තමයි අපේ මේ අපිට කරන්න තියෙන යුතුයකම. ඒ කියන්නේ අපි දවසට වෙන් වෙලා තියෙනවා නම් යම්සි කාලයක් ඒ කාලයේදී මේ දේ කරනවා. ඊළඟ දවසෙත් මේ දේ කරනවා. ඊළඟ දවසෙත් මේ දේ කරනවා. අපි අර ප්‍රතිඵල අපේක්ෂාවෙන් මේ දේ කරන්න ගියොත් ඒ හරහාම හිතේ තවත් ආතතියක් ගොඩනගෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නාස්තිකාග්‍රය කෙරෙහි සිත යොමු කළත් පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමු කළත් මගේ බෙල්ල යමකින් පහතට ඇදින්නාක් මෙන් පහතට ඇදී යයි. සිතට අතීත සිතුවිලි බොහෝ ගලා එයි. ඒවා වීරයෙන් යටපත් කරගත්තද නැවත නැවත අලුත් සිතුවිලි සිතට පැමිණේ. මේ සඳහා මාහට උපදේශයක් ලබ දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් ආයේ ප්‍රශ්න කියන්න. මා නාසිකාග්‍රය කෙරෙහි සිත යොමු කළත් පිම්බීම හැකිලිම කෙරෙහි සිත යොමු කළත් මගේ බෙල්ලය යමකින් පහලට අදින්නාක් මෙන් පහතට ඇදී යයි. සිතට අතීත සිතුවිලි බොහෝ ගලා එයි. ඒවා ඔව් සිතුවිලි ගලා එන එක ඉතින් කොහොමවත් වළක ගන්න වෙන්නේ භවනාවෙන්මයි. ඒක අපි ටිකක් ඒකමයි ඉතින් මුල කමටහනක් තෝරගෙන එතනට නැවත නැවත සිත නැංවීමෙන් කරන්නේ. අර බලන්න පොඩ්ඩක් තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න එක සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්න. කියන්නේ අපි භාවනාව පටන් ගනිද්දී යම් ඍජුභාවයකින් පටන් ගන්නවා. නමුත් භාවනාව කෙරීගෙන යනකොට සම්පූර්ණයෙන්ම ඉස්සරහට නැවිනවනම් කඩාගෙන යටනවා වගේ දෙයක් වෙනවා නම් එතෙන්දී සැලකිලිමත් වෙන්න වෙනවා. නැත්තම් අපහසුයි ඉස්සරහට යන්න. ඒ නිසා මම හිතන්නේ මීට කලිනුත් කෙනෙකුට කිව්වා මේ බලන්න Tamanට ඒ බඳු බෙල්ල මෙහෙම සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා නම් ඒත් යම් උපක්‍රමයක් යොදන්න වෙනවා. මොකද ඒක දිගට කෙරුණොත් ඒකත් මේ නිරෝගීකමට හොඳ නෑ. නිසා පුංචි පුංචි උපක්‍රම කළා අපේ ඉරියව්ව සකස් කරගන්න වෙනවා. එක්කෝ ආසනයක් භාවිතා කරන්න නැත්නම් කොටයක් තියලා ඍජු ස්වභාවයක් පවත්ව ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමකින් කය ලිහිල් වුණාට මේ ඔළුව මදක් නැමුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම ඔළුව කඩාගෙන වැටෙනවා නම්, ඇඟ සම්පූර්ණයෙන්ම බිමට පාත් වෙනවා නම්, ඒක පොඩ්ඩක් හානිකර තත්ත්වයක් තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංකය ඔබ වහන්සේගේ උපදේශ පරිදි පිම්බීම හැකිලිම හිත යොමු කරන්න උත්සාහ කළත් ආස්වාස ප්‍රාස්වාසයටම හිත ගියේ. දිගටම ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරගෙන ඉන්නා විට හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස නාස්පුඩුවල හැපෙන බව හඳුනා ගන්න පුළුවන් වුණා. විනාඩි 10ක් පමණ එසේ සිටින විට කය නොදැනී යමින් කයේ සැහැල්ලු බවක් දැනුණා. පැයකට ආසන්න කාලයක් කිසිම අපහසුතාවයකින් තොරව සිටීමට පුළුවන් වුණා. මම පැත්තට ඇලවි සිටින බවක් පමණක් දැනුනි. නැවත ආපසු පර්යංකයට පැමිණියා. සක්මනේදී නිවැරදිව වම දකුණ හඳුනා ගනිමින් සක්මනේ යෙදෙන්න පුළුවන් වුණා. ලනුපැදුරේ ගොරෝසු බව අත්දකිමින් සක්මන් කළ හැකි වුණා. හිතට සිතුවිලි බොහෝ ගලාගෙන ආවද ඒවා ප්‍රපංච වෙන්න දෙන්නේ නැතුව ගලාගෙන යන බවක් දැනුණා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සිටින තැනදී නිතරම සිත දෙස බලන භාවනාවේ නිරන්තරයෙන් යෙදුණා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස තව දුරටත් මගේ භාවනාව දිගටම පවත්වා ගැනීම සඳහා අඩුපාඩු වැරදි ඇතනම් සමා වෙලා මට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ කෙරලා තියෙනවා හොඳයි උත්සාහයෙන් කරලා තියෙනවා. කියන්නේ Tamanට පුළුවන් නම් අර හිත එළියට ගියත් කතාවකට යන්න දෙන්නේ නැතුව ප්‍රපංචයකට යන්න දෙන්නේ නැතුව වළක්ව ගන්න පුළුවන් නම් ඒකම තමයි අපේ දක්ෂතාවය වෙන්නේ. මොකද අපි අපේ හිත පුළුවන් තරම් මේ මට්ටමේදී මේ හඳුන්ලා දීපු මේ අලුත් අරමුණත් එක්ක මේ බොහොම උපේක්ෂා සහගත කෙලසුන්ගෙන් අඩුයි කියන්න පුළුවන් මේ අරමුණත් එක්ක ඉන්න තරමට හිතට ලොකු ශාන්තියක් වෙනවා. හිත එළියේ ගිහිල්ලා කැමැති කැමැති අරමුණු වල එයා දැවටි දැවටි ඉන්න ගියොත් පැටලි පැටලි ඉන්න ගියොත් ඒකෙන් අපි අර දිනු කරන එක ආයෙත් මේ දුර්වලලා යනවා. ඒ නිසා අපි මේ කාරණාව තේරුම් අරගෙන හැකිතාක් හිත එළියට ගියාම එක්ක දැනුවත් වෙන්න. ඒ කියන්නේ යම් වෙලාවක සම්පූර්ණයෙන් පැටලිලා නම් තින් කරන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන් පැටලලා හිටියට පස්සේ අපි තුන් විනාඩි 5කින් අවබෝධුණා කියලා දැන් මේ ඉන්න තැන නෙමෙයි වෙන තැනක ඉන්නේ කියලා. එතකොට වහාම නැවතත් මුල කමටහනට එන්න. වෙච්ච දේ ගැන පසුතැවෙන්න යන්නත් එපා. එතකොට වෙන්නේ ඉතින් ආයි අලුතෙන් අපි නිවරණ එකතු කිරීමක්. වෙච්ච දේ ගැන පසුතැවෙන්නෙත් නැතුව ආයි දැන් වර්තමානයේ මොකද්ද පූර්ණ කමටහනේ ස්වභාවය එතන ඉඳන් පටන් ගන්නයි තියෙන්නේ. කළා තියෙන හොඳයි මම හිතන්නේ විශේෂයෙන් එකතු කළ යුතු දෙයක් නැහැ. 6 වෙනි ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සහ පර්යංක භාවනාවේදී අපහට එක හුස්ම ආස්වාස ප්‍රාස්වාසයන්හි මුලැමැද අග බැලිය යුත් යුතු ආකාරයද දෙක ආස්වාස ප්‍රාස්වාසයේ ගෙවි යෑම Nirodhaය කෙලෙසකින් කළ යුතු දැයි පහදා දෙන්න සේක්වා තුන එමෙන්ම සක්මනේදීද මේ අවස්ථාවට කෙලෙස සතිමත් විය යුතු දැයි අවබෝධ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මැනවි. විතක්ක අපි ටිකක් කතා කළෙමු. දැන් කොහොමද කියන්නේ අපි ආනාපාන සතියෙන් පටන් ගන්නකොට ඒ කියන්නේ ආධුනික මට්ටමේදී පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේත් ඒ කියන්නේ හුඟා කොයිතරම්ම ඒ කියන්නේ විපස්සනා පැත්තක් කතා කරන්නේ කතා කරන්නේ බොහොම සතිමත් භාවයේ දිනු කර ගැනීම උපක්‍රමයක් වශයෙන් සතෝ වාස්ස සති සතෝ පස්ස සති කියලා. ඒ කියන්නේ මේ සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. ඊට පස්සේ ආගේ ටික ටික සියුම් වෙන්න පටන් ගත්තාම තමයි යාට තේරෙන්නේ ඔන්න ආස්වාස ප්‍රස්වාස වල වෙනස්කම් තේරෙන්න අරගෙන ඊට පස්සේ මේ ආස්වාස දෙකක් අතර වෙනස්කම් ප්‍රශ්වාස දෙකක් අතර වෙනස්කම් ඕවාගේ සියුම් සියුම් වෙනස්කම් වැටහිලා මේ දිග කොට වගේ මේ දේවල් වැටහෙන්න ගන්නවා. ඉතින් මේකේ මේක තවත් දුරට වර්ධනය වීම තමයි අර මුලැමැද අග වශයෙන් ඒ කියන්නේ කොහොමද මේ ආස්වාසයක් පටන් ගන්න. ඇත්තටම අපිට ආස්වාසයේ රළු මැද ප්‍රදේශය තමයි මුලදී හම්බ වෙන්නේ නැත්නම් අහු වෙන්නේ. මොකද අපිට ඒක ඊටාම සියුම්ම කරගෙන යන පටන් ගැනීම මුලදී තේරෙන්නේ නැහැ. මොකද සතිමත් භාවය මදි ඒක හොඳින් වටහා ගන්න තරම්. හැබැයි කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩන්න වඩන්න මේ සතියේ වර්ධනයත් එක්ක හිතේ සංවේදී බව වැඩිවීමත් එක්ක ඔන්න අවස්ථාව ලැබෙනවා කොහොමද මේ ආස්වාසයක් එක පාරටම මේ පටන් ගන්නව නෙමෙයි ඒක ඉතා සියුම්ම පටන් ගන්නවා. තාම සියුම්ම වර්ධනයක් තියෙන්නේ. වර්ධන වෙලා තමයි මේ අපිට දැනෙන ප්‍රදේශයට එන්නේ. ඒ දැනෙන ප්‍රදේශය ඇත්තටම මැද හරියක්. ඊට පස්සේ ඒ දැනීමත් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිලා තමයි මේ අග ප්‍රදේශයට එන්නේ. ආයෙත් ඔන්න දැනෙන ස්වභාවය දැනීම අඩු වෙලා යනවා. ඉතින් ඒක අපිට ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ මුලමැද අග වශයෙන්. ඊට පස්සේ ඔන්න ප්‍රශ්වාසයේත් ওই විදිහටමයි මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඊටාම සිවුම පටන් ගැනීමක්, ඒ දැනීම වර්ධනය වීමක්, ඊළඟට ඒ දැනීම අඩු වෙලා නොපෙනී යාමක්. එතකොට මේ දෙයට හොඳට බැසගත්තොත් තමයි හුස්ම සංසිඳෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි මේ තරම් මුළු ලෝකෙම අමතක කළා මේ එක හුස්ම රැල්ලක හිත එකඟ කරගන්න ඕන උත්සාහවත් වුණොත් ඔන්න හුස්ම රැල්ලත් තව තව සංසිඳෙනවා. තව තව සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකටත් අපි මේ අවස්ථාව දෙන්න ඕනේ. අපි එතෙන්දිත් කලබල වෙන්න නරකයි. දැන් මට තේරෙන්නේ නැහැ කියලා. කියන්නේ මේ සතිමත් භාවය අඩුවීමක් නෙමෙයි. අපේ ව්‍යායාමයේ හරහාම දැන් හුස්ම සංසිඳීමක් මෙතන වෙන්නේ. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ හුස්ම රැල්ල සංසිඳෙනවා, තැම්පත් වෙනවා. ඒකට අපි දැන් ඉඩ දෙනවා. ඉතින් මෙහෙම ටිකක් ගිහාට පස්සේ ටිකක් එහාට ගිහිල්ලා තමයි ඔය ඇත්තටම මේ මේකේ කියන්නේ නැති වී යාමක්, නිරුද්ධ වී යාමක්, ඡේ වී යාමක් කියන පැත්තට ඉතින් ගන්න පුළුවන්. ඒකට එකපාරටම එන්න මේ යනවට වඩා මට හිතෙනවා මේ වගේ අපි ටිකක් ක්‍රමානුකූලව යන ගමනේදී හිතට වැඩෙන්න අවස්ථාව තියෙනවා. පස්සේ ආනාපාන සතිය يعني වඩන කෙනාටම තේරෙනවා දැන් අපිටම ආනාපාන සතියෙම ආවා ඊට පස්සේ මේ දැන් ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බැරි තරම් සියුම් වෙලා ඊළඟට තියෙන්නේ බොහොම ධාතු ලක්ෂණයක් විතරයි. අපිටම සාමාන්‍යයෙන් අපිටනවා ඔන්න පොඩි ඇතිල්ලීමක් වගේ දෙයක්, පොඩි චලනයක් වගේ දෙයක්. මේ වගේ පුංචි සංඥාවකින්, මේ වගේ පුංචි ලක්ෂණයකින් තමයි ආශ්වාස ප්‍රශ්වාසයක් තියෙනවා කියලා නැත්නම් හුස්ම ගන්නවා කියන සංඥාව තියෙනවා. එතෙන්දී අපිට පුළුවන් නම් සම්පූර්ණයෙන්ම දැන් මේ මම හුස්ම ගන්නවා කියලා දෙයක් ඇත්තෙත් නැහැ. මේක මේ හුස්ම කියනා කියන දේ පවා ඒ නම පවා අවශ්‍ය නැහැ. ඊටත් සූක්ෂම වෙලා මේ පුංචි ඇතිල්ලීමක් පුංචි නැත්නම් ස්පර්ශයක් නැත්නම් පුංචි රසනේ ස්වභාවයක් නැත්නම් සිසිල් ස්වභාවයක් මෙන්න මේ වගේ ඊටාම සියුම් මට්ටමක් කොහොමද දැන් මේක ඊටාම සියුම්ම පටන් ගන්න ඊට පස්සේ නැති වෙනවා. ඊටාම සියුම් පටන් ගන්නව ඊට නැතිලා යනවා. සියුම් පටන් ගන්නව නැතිලා යනවා. මේ වගේ හිත අර බොහොම සෑහෙන සමාහිත වෙච්ච මට්ටමක තමයි ඔන්න අපිට නිරෝධයක් මේක නිරුද්ධ වී යාමක්. උදේවය ස්වභාවයක් දකින්න මට්ටමකට නිවැරදි උදේවය ස්වභාවයක් දකින්න මට්ටමකට ගන්න වෙන්නේ. මොකද මේ කියන්නේ ධාතු ලක්ෂණ ධාතු ලක්ෂණ හොඳින් ප්‍රකට වුණොත් ඒ ධාතු ලක්ෂණ සෑහෙන කාලයක් තිස්සේ නිරීක්ෂණය කළොත් තමයි ඊළඟට පොදු ලක්ෂණ වලට එන්නේ. මේක ඔය හල්ලස්සන්ට මේ සයඩෝ ඌ පඬිත ස්වාමීන් වහන්සේ එහෙම පෙන්ලා දෙලා තිනවා. යෝගාවචරෝපදේශනය කියලා මුන්හන්සේගේ පොතක් තියෙනවා. මේ ලොකු සාන්හන්සේ මේ සිංහලට පරිවර්තනය කළා. ඒක එහෙම හරි ලස්සනට උන්වහන්සේ මේ නිකන් නියම කීපයක් වශයෙන් වගේ පෙන්ලා දීලා තිනවා. යම්සි කෙනෙක් හොඳට මේ ධාතු ලක්ෂණ බලන්න ගියා නම් ඒ ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ හොඳින් බලන්න නිරීක්ෂණය කරන්න ගියා නම් ඒ නිරීක්ෂණය කරමින් කරමින් ඉන්න ඉන්නකොට තමයි මේ ධාතුන්ගේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ ටික ටික මැකිලා ගිහිල්ලා මේවැය තියෙන පොදු ලක්ෂණේ මතුවෙන්න ගන්න. ඒ කියන්නේ මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය, මේවැය තියෙන පෙළෙන ස්වභාවය, මේවා Tamanට පාලනය කරගන්න බැරුව මේවා කැමැති කැමැති විදිහට ඒවන්ට කැමැති කැමැති න්‍යාය පත්‍රයකට වැඩ කරන හැටි තේරෙන්න ගන්නේ අර මේ නිරීක්ෂණේ හරහා. ඒ දෙක හරියදී තමයි අපිට නිවැරදිව මේ නිරුද්ධ වී යාමක් නැති වෙලා යාමක් ෂේ වෙලා යාමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රශ්නෙම දෙවනි කොටස විතක්ක ਵਿਚාර ප්‍රපංච කිරීම තුලින් අපගේ සතිමත් භාවයේ නැති වී ඒ කෙරෙහි සිත ඇදී යෑම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කරුණාවෙන් අපහට වදාරන සේක්වා. ඔව් ඇත්තටම ඉතින් අපි තේරුම් ගත්තා නම් යම් අවස්ථාවක දැන් ඉන්නේ ලොකු කතන්දරයක දැන් ඉන්නේ ලොකු සිහිනයක නැත්තම් දවල් හීනෙක කියලා Taman තේරුම් ගත්තා නම් ඔන්න පැටලලා ඉන්නවා කියලා තේරුම් ගත්තා නම් පුළුවන් තරම් ඉක්මනට ඒකෙන් බැහැර වෙන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ අපිට පුළුවන් ඔන්න කයට පොඩ්ඩක් හිත යොදන්න පුළුවන් ඒ වෙලාවේදී නැත්තම් අපි කරන වැඩේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ හුඟක් වෙලාවට වෙන්නේ අපි යමක් කරනවා කය. අපි හිතමු දැන් අපි කය ඇවිදිනවා. නමුත් හිතින් වෙන වෙන දේවල් හිත හිතා ඉන්නවා. නැත්තම් කය ඉඳගෙන තියෙනවා. හිත වෙන වෙන ලෝකවල වෙන වෙන දේවල් පැටලලා ඉන්නවා. ඉතින් අර ඒ ස්වභාවය වළක්ව ගන්න පුළුවන් එක්කෝ මේ වර්තමානයේ තමයි කය ඉන්නේ. හැමතිස්සෙම වර්තමානයේමයි කය ඉන්නේ. එතන මේ කය දැන් මොකද්ද කරන්නේ කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. තමන්ගේ කයට මේ මොහොතේදී වැටහෙන්නේ මොකද්ද? ඉතින් විටින් විට අපිට මේ දවසේ අනිත් කටයුතු වල යෙදෙන ගමන් නැවත නැවත මේ විදිහට කයට පොඩ්ඩක් විටින් විට හිත ගන්න පුළුවන් නම් ඔන්න එතනිනුත් අර දිගට දිගට හිත හිතා හිත හිතා යන ස්වභාවය කඩා ගන්න පුළුවන්. කියන්නේ ඒකට අපි උදව් කරොත් තමයි දිගට දිගට හිත හිතා ඉන්නේ. ඒක විටින් විට කඩලා මේ කය මොකද්ද කරන්නේ නැවතත් කය මොකද්ද කරන්නේ නැවතත් කය කොහොමද තියෙන්නේ කයට මොනවද දැනෙන්නේ කියලා වගේ දෙයකින් කායानुපස්සනාවට නැවත නැවත ගැනීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඉතින් නැවත නැවතත් ඒ කියන්නේ සතිමත් භාවය පවත්වා ගැනීම සඳහා මතක් කිරීමක් කරන්න සිද්ධ වෙනවා මේ මොකද අපිට හුඟක් වෙලාවට සතිමත් වෙන්න ඕනේ කියන එක අමතක වෙනවා. අපි වෙන ලෝකයක අතරමං වෙනවා. සතියෙන් ඉන්න ඕනේ කියන එක අමතක වෙනවා. ඒ නිසා එදිනදා කටයුතු කරනකොට සතියෙන් ඉන්න ඕනා කියන එක නැවත නැවත මතක් කර ගැනීම සඳහා යම් උපක්‍රම භාවිතා කරාට වරදක් නැහැ. ඒ කියන්නේ මොකක් හරි කැමැති උපක්‍රමයක්. ඒ කියන්නේ එක්ක තැනක ඔන්න සතිමත් වෙන්නේ කියලා පුංචි බෝඩ් එකක් කියලා ගත්තා තරමක් නැහැ. වගේ මොකක් හරි කමන්නේ. මේ කොහොම හරි මේ හිතට මතක් කරලා දෙන්න ඕනේ මේ කරන වැඩේ ගැන සතිමත් වෙන්න. වර්තමානයේද හිත තියෙන්නේ. නැත්නම් අතීතෙද තියෙන්නේ. අනාගතෙද තියෙන්නේ. gederin පිට වෙද්දී තිබිච්ච සතිමත් භාවය gedette එනකොට තියෙනවද? නැත්නම් වැඩක් කරන්න පටන් ගනිද්දී තිබිච්ච සතිමත් භාවය අවසානයේදී තියෙනවද? ඔය වගේ ඉතින් අපිම උත්සාහත් වෙලා තමයි මේ සතිය ඉස්සරහට ගන්න තියෙන්නේ. අන්තිම ප්‍රශ්නේ පර්යංක භාවනාව. පර්යංක ගත වී විනාඩි කිහිපයක්ම මුළු ශරීරයටම අරමුණු කෙලෙමි. ආස්වාසයේ මද වේගයකින් ඇතුළුව එයට සමාන වේගයකින් ප්‍රාශ්වාස විය. ඉවසිලිවන්තව ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටිමි. මෙසේ බලා සිටින විට මද වේගයට අඩු වඩා අඩු ආශ්වාස ප්‍රාශ්වාසයක් දැනින. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් අඩුව ගොස් සියුම් බවට පත්විය. වඩාත් සතිමත්ව නාසය මුලට සතිය මෙහෙවිය. එවිට ඊතා සියුම් වූ ආස්වාස ප්‍රාස්වාස දැනින. එලෙස එදෙස බලා සිටියදී හුස්ම අප්‍රකට විය. ඉන්පසු උදර පෙදසේ සියුම් චලනයක් දැල්නේ. අතර ඒ දෙස බැලීමේදී එයද නොදැනී ගියේය. මේ මේ අතරතුර සිතට විතක්ක ਵਿਚාර ඇතිවිය. සියුම් වූ ආස්වාස ප්‍රාස්වාසයේ මද වේගයක් ඇතිවිය. නැවත එදෙස බැලීමි. කිසිවක් නොදැනෙන තත්වයකට පත්විය. කාලය අවසන් වන තුරු කිසිදු නිමිත්තක් නොමැතිව එය දෙස බලා සතිමත්ව බලා සිටියෙමි. සක්මන් භාවනාව වැලිමලුවේ සිදු සිදු කිරීමේදී එකිනෙකට වෙනස් තත්වයක් අත්දකින්නට ලැබිනි. වැස්ස නිසා තෙමී තිබුණු නිසා සෑම ස්ථානයකටම ශීත ගතියක් දැනින. සක්මන් කෙලවර මඩ සහිත ජලය ස්වල්ප වශයෙන් තිබූ ස්ථාන ඒ ස්පර්ශ වීමද ජලයෙන් පාදයේ යටිපතුළු තෙමී තිබූ අතර එම ස්ථානයට සමීපව තිබූ සියුම් ලෙස මඩ තිබූ ස්ථාන ස්පර්ශයේද මඩ තැවරී තිබිනි. එම ස්ථාන පසුකර සක්මනේදී අඩු වැලි වලින් යුත් මඩුව මඩ රහිත වීනේ. එන්පසු සිහින් වැලි සහිත ස්ථාන හා සීත මුදු ගතියක්ද වැලිකට මදක් ලොකු ස්ථානයන්හි සීත සහ තද ගතියක්ද සක්මනේ අනෙක් කෙළවර සීත එරෙන ගතියක්ද දැනින සක්මන් කිරීමේදී හිත විටින් විට පිටතට ගිය අවස්ථාවන් නැවතත් සක්මනට ගැනීමට හැකි විය. සක්මනේදී විටින් විට ඇති වූ විතක්ක ਵਿਚාර නිසා පියවරෙන් පියවර මෙනෙහි කරන මෙනෙහි කරමින් පාදය එසවීමේ සිට පසුව পায় බිම තැබීම අවස්ථා සඳහා සිත ඒකාග්‍රතාවයකට පත් කිරීමටගත් උත්සාහය සඵල විය. සෑම අවස්ථාවකදීම ස්පර්ශය හොඳින් දැනින ටයිල් පොළවේ මත සක්මන් කිරීමේදී හා ශීත සිනිඳු මුදු ගතියද විලුඹ ගැටීමේදී ලනු ස්පර්ශ ලැබුණු ස්පර්ශයන්ට වඩා පයේ ඉදිරි කොට සහ ඇඟිලි වලට වැඩි ස්පර්ශයක් දැනුනි. ලනුපැදුරේ සක්මනේදී තද රළු භාවයක් දැනුණ අතර ස්පර්ශයේ වැඩි වෙනසක් දැන දැන ඇති නොවිය. දැක ඇති නොවිය. ඔව් කමක් නැහැ. ඒ කියන්නේ මේ මේක හොඳයි. ඒ කියන්නේ මේ දැනෙන දේවල් ගැන පොඩ්ඩක් උනන්දුවෙන් බලනවා නම් අපිට අර සියුම් සියුම් වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් වෙනවා. අ ඒ කියන්නේ අපි මේක කරද්දී සමහරලාට කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන් මේක මේ يعني දන්න දෙයක් ඉතින් මේක ඔය තරම් කියන්න දෙයක් ඈ කියලා. නමුත් මේක මේ අනිත් අයට ලොකු රහසක් හෙලි කරන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අනිත් අයත් ඔය හැමෝම දන්නවා. නමුත් අපි මේක නැවත අර බොහොම නැවුම් මනසකින් හඳුනා ගැනීමයි තියෙන්නේ. ඒක නැවත නැවත හඳුනා ගනිමින් හිත බාහිරට යන්න නොදී එතන එතන පවත්වමින් අපි මේ සක්මන යොදා ගන්නවා සතිය දිනු කර ගැනීම සඳහා. ඉතින් මේ විස්තර බලන්න බලන්න අපේ සතිමත් භාවය දියුණු වෙනවා. ඒ කියන්නේ මේවා ඇවිල්ලා උපක්‍රම. මේ උපක්‍රම හරහා දියුණු වෙන්නේ අපේ ආධ්‍යාන්තරික වශයෙන් තියෙන ගුණධර්මයන්. ඒ නිසා අපි මේ උපක්‍රමයේ මේ සරලයි කියලා බැහැර කරන්නේ නැතුව මේ කටයුත්ත දිගට කරනවා නම් ඒ හරහා අපේ ඇතුලේ තියෙන යම් යම් ಗುಣ විශේෂයන් ඉස්සරහට ගන්න අවස්ථාව තියෙනවා. ඒ හින්දා උනන්දුවෙන් දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. එතකොට අපිට ලැබිච්ච ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවසරයි අපේ සාමිවංශ. මටත් චුටි ගැටලුවක් තිබෙනවා. ඉස්සෙල්ලාම සක්මන් ගැන සක්මන් භාවනාව ගැන කියන්නකෝ. මේ මම සක්මන් කිරීමේදී සාමිවංශ බොහෝම සියුම් විදිහට මේ නිරීක්ෂණය කළා. ඉසවන পায়, තබන পায়, ඊළඟ ගෙනියන পায়, තබන পায় ඊළඟට තද කරනවා කියලා ඒ විදිහට මෙනෙහි කරනකොට මේ මට තේරුණා මේ තද කරන পায় තද කරන්න නම් ඔසවන পায় ඔසවන්න ඕන. ඔසවන পায় ඔසවන තරමට තද වෙන තද කරන්න පුළුවන්. නැත්නම් අනිත් කකුල ඔසවන්න පුළුවන් වෙන්නේ මේ තබන পাය තද කරන විදිහට තද කරනකොට. ඉතින් අවසානයේම තද කිරීම තමයි ඔසවලා අවසන් වීම. ඒ වගේම මේ දෙක අතර මේ සිත බොහෝම සියුම් විදිහට දෙකක් කෙරෙනා වගේ මට තේරුණේ කියන්නේ ඔසවන පයයි තබන පයයි තබන පය තබලා ඔසවන පය ඔසවනකොට තමයි මේ දෙක සිද්ධ වෙන්නේ. ඉතින් මේක බොහොම සියුම් විදිහට මේ සිත මේ දෙකක් කෙරෙනාද කියලා එහෙම මට හිතුණා. ඊළඟට සයනස මේ පරියංග භාවනාවේදී මම භාවනා කරනකොට මේ සමහර වෙලාවට මුළු පැයම මුකුත් නැහැ බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා ඒ වගේම අරමුණක් දැනෙන්නේ නැහැ අරමුණට අරමුණට සිත යොමු කරනකොට අරමුණ ගෙවිලා නැති වෙලා යනවා ඊළඟට මේ මොකුත්ම අරමුණක් නැහැ බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සමහරලාට ශරීරේ චූටි චූටි තැන්වල චුට්ට චුට්ට එහෙම වේදනා දැනෙනවා ඒ තැන්වලට සිත යොමු කරනකොට එයත් නැති වෙනවා ඉතින් මේ විදිහට පැයම එහෙමම නිදහසේ වාඩිලා ඉන්නවා. ඉතින් ඒ වෙලාවට කොමක්ද කරන්න ඕන කියලා දැනගන්න. <laughs> ඔව් ඒ කියන්නේ දැන් අපි කොහොමත් බලන්න සක්මනෙත් සක්මනෙත් අර වගේ ටිකක් උනන්දුයෙන් අරමුණට හිත යොදන එක කරදරයක් කියලාවත් බරක් කියලාවත් එහෙම තේරෙන්නේ නැද්ද? නෑ සයන්ස් ඒක හරීම හරීම මේ සැහැල්ලුයි හරි ආශාවෙන් එක කරනවා කලින් මම එහෙම නැහැ. දැන් අර මෙහෙදි භාවනා කරනකොට ඒ ටික මට අල්ලගන්න පුළුවන් වුණා හොඳට සිත එතෙන්ට යොමු කරලා මේ සිතේ ක්‍රියාකාරීත්වය සිත තබනකොට පය තබන තබලා ඒ පය ඔසවන අනිත් පය ඔසවනකොට තමයි මේ পায় තදක තද වෙන්නේ. මම කියන්නේ ඒ ටික හොඳයි. මම කියන්නේ බලන්න දැන් අපි පාදයක් ස්පර්ශ වෙනකොට ධාතු ලක්ෂණවලට ප්‍රමුඛත්වය දෙන්න. ඒ කියන්නේ මේ දෙකේ ඔය වගේ කියන වගේ යම් සමාන්තර ක්‍රියා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් අපි මුළු චිත්‍රය බලන්න ගියොත් අර තනි එහෙකට දැනෙන ධාතු ලක්ෂණය අපෙන් මගහැරෙනවා. ඒ නිසා දැන් තනි මේ පාදයක් විතරක් අපි බලන්න යනකොට අපි හිතමු ඔන්න වම් පාදයේ තද වෙලා තියෙනවා. ඒකේ ඔන්න සියුම්ම මේ අපිට ඔන්න තද ගතියක් තේරෙනවා. ඊට පස්සේ ඒක දුර වෙලා යනවා. ඊට පස්සේ ඔන්න තව තැනක තද ගතියක් තේරෙනවා. ඔන්න ඒකත් දුර වෙලා යනවා. ඔන්න තව තැනක තද ගතියක් තේරෙනවා. ඒකත් දුර වෙලා යනවා. ඔන්න විලුඹේ තද ගතියක් තේරෙනවා. බලන්න ඔය වගේ නිකන් දැන් මේ විවිධාකාර ධාතු ලක්ෂණ තියෙන රාශියක් ඒ හැම එකක්ම සියුම්ම සියුම්ම මේකේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ පොඩ්ඩක් අපිට ඒ වගේ තැනකට දාන්න පුළුවන් නම් තවත් ඉතින් ඕක ඉස්සරහට ගන්න පුළුවන්. හැබැයි මේවා බලද්දි තමන් තේරුම් ගන්න يعني දැන් අතන පරයන්කෙදි දැන් Tamanට කියන්නේ දැන් මෑනියෝ කියපු විදිහට දැන් හිතට ඉන්න හැකියාවක් ලැබිලා තියෙනවා අරමුණු වලින් තොරව. ඒ සනස. එතකොට අරමුණු වලින් තොරව ඉන්න පැයම ඉන්න පුළුවන්. මං අර හුරු කරලා තියෙනවා හුරු වෙච්ච විදිහ නැති පැයකට වඩා ඉන්න පුළුවන්කම තියෙනවා. මං ඒ වුණත් පැයෙන් මට නැගිටින්න ඒක. දැන් ඒකයි දැන් මෙතෙන්දී ඒකයි මම ඇහුවේ අපි දැන් නැවතත් මේ සක්මනේදී කරන්නේ දැන් ආයි අරමුණු වලට දාන එක. හැබැයි ඒ එතෙන්දී ඒ කියන්නේ කියන්නේ වැරද්දක් මේ කරන්නේ. ඒ කියන්නේ ඒ හින්දා තමන්මයි තේරුම් ගන්න තියෙන්නේ මෙතෙන්දි මේ මේ විදිහට සූක්ෂමව අරමුණු වලට දානකොට තමන්ට තේරෙනවා නම් මේක වෙහෙසක් කියලා. හිතම ඒ කියන්නේ ඊළඟට හිතට මේක වෙහෙසක් ඊට වඩා හිත හිතේ කැමැත්තක් තියෙනවා නම් බොහොම සාධිහිනව ඉන්න. මේ වගේ අරමුණකට දාන්නෙත් නැතුව බලන්න ඔය වගේ විවිධාකාර පරීක්ෂණ කරන්න යන්නෙත් නැතුව පුළුවන් ද මේ සක්මනට ඔහේ ඉබේ වෙන්න දීලා හිත අර වගේම නිදහසේ තියන් ඉන්න. ඒ දැන් සක්නේ ඉඳගෙන කරන භාවනාවේදී දැන් අරමුණු විශේෂ දෙයක් ඇත්තෙත් නැහැ. ආවොත් පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ හිත තියෙන්නේ බොහොම නිදහස් ස්වභාවයක. බලන්න ඔය නිදහසම සක්මනේදීත් ගන්න පුළුවන්ද කියලා. අපි ඒ එහෙම කරන්නේ නැතුව අපි දැන් මේ වගේ ඒකයි මං කියන්නේ මේ මේ දේවල් බලන්නත් පුළුවන්. අර වගේ ධාතු ලක්ෂණ බලන්නත් පුළුවන්. හැබැයි මේවා බලන්න ගියාම මෑණියන්ටම තේරෙනවා නම් මේක හරි කරදරයක් මේක මේක මේක වෙහෙසක් ඊට වඩා මේ බොහොම සංසිඳිලා නිදහසේ විවේකයෙන් හිත තියෙන එක ඊට වඩා පාස් ඒ කියන්නේ සැහැල්ලුයිනේ ඒ නිසා ඒක Taman තුලින්මයි එන්න ඕනේ ඒක මම පොඩ්ඩක් මුලින් ඕක කළ වෙහෙස වෙන්න තමයි අරකට දැම්මේ පුළුවක් නම් පොඩ්ඩක් එකක් කරන්න කළා තමන්ම තේරුම් ගන්න මේක තියෙන්නේ කරදරයක් මේක තියෙන්නේ පිළීමක් අරමුණු එක්ක ඉඳීමක් පොඩ්ඩක් කළත් බලන්න. කළා Tamanටම තේරෙනවා නම් ඊට වඩා හොඳයි මේ මේ අරමුණු වලට යන්නේ නැතුව හිත නිදහසේ තියන් ඉන්න එක. කියලා Tamanටම තේරෙනවා නම් බලන්න සක්මනේදිත් කොහොමද ඒ වගේ ස්වභාවයක් පවත්වන්නේ. කියලා අන්න එතනින් තව පොඩ්ඩක් ඉස්සරහට ගන්න පුළුවන්. මම සක්මනේදී අර එහෙම ගොඩාක්ම සියුම් විදියට බලන්නේ නැතුව සාමාන්‍ය සක්මනේ සක්මන් කරනකොට වම දකුණ සක්මන කරනකොට එහෙම බොහොම හොඳයි. අර කෙනෙක් කවුරු වෙන කෙනෙක් කරනකොට ඒ දිශ බලන් ඉන්නවා වගේ එහෙම සැහැල්ලුවෙන් යන එහෙමත් ඒකට කැමතියි. ඒ පැත්තට තමයි යන්න තියෙන්නේ. සක්මන ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට ඒ පැත්තට තමයි අපි ක්‍රමානුකූලව යන්න තියෙන්නේ. අපි ඒක ඊට පස්සේ බලෙන් නැවතත් අරමුණට හිත දානවා කියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මුලින් අපි බලෙන් හිත අරමුණට දානවා මොකද නැත්තම් හිත පිට යනවා. හැබැයි කාලයත් තිස්සේ මේක කරන්න කරන්න ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න අරමුණ කෙරෙහි විරංජනේ වීමක් සිද්ධ වෙනවා. අරමුණ කෙරෙහි නිකන් ඒ අරමුණේ රසය නැති වෙලා ගියා වගේ ස්වභාවයක්. අරමුණෙන් හිත නික්මෙනවා වගේ ස්වභාවයක්. අරමුණ නිකන් ලං කරාට ඒ නිකන් කාන්දමකින් විකර්ෂණය වෙනවා වගේ ස්වභාවයක් දැන් හිතේ එන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ම බලන්න පරීක්ෂා කළා කොහොමද දැන් හැසිරෙන්නේ හිත. අරමුණට දාන්න යනවා හිත ලස් ඒ කියන්නේ ඉස්සර වගේ හොඳට අරමුණේ විස්තර බලමින් නිමිති ගනිමින් ඉන්නවද? එහෙම නැත්නම් එයා කැමතිද මේකට යන්න නැතුව මේ ටිකක් මේ නිකන් පරතරයක් ඇතිව නිදහසේ ස්වාධීනව ඉන්න එයා කැමතිද? කියලා පොඩ්ඩක් හොඳට පරීක්ෂා කරලා බලලා එයාට හිතට ඒ බඳු කැමැත්තක් තියෙනවා නම් එහෙම සැහැල්ලුවෙන් ඉන්න හැකියාව තියෙනවා නම් පුළුවන් තරම් ඒ පැත්තට තමයි උනන්දු කරන්න තියෙන්නේ. නැවත මේවට දාන්න යන්න එපා. ඒකයි. ඔව්. සෙනසාර මේ පරයන්ක බලන්න. පරයන්කදී ඒක තමයි පරයන්කදී පොඩ්ඩක් ආනාපාන සතිය දැන් කොච්චර විතර දැන් දැනටමත් දැනටත් වාඩි වෙලා ආනාපාන සතිය වඩනවද? එහෙසන ආනාපාන සතියට සිත යොමු කරනවා. චූට්ටක් වගේ එහෙම දැනිලා නැතු යනවා. ඊට පස්සේදී පිම්බීම හැකිලිම බලනවා. ඒක සුට්ටක් වෙලා යනකොට නැති වෙලා යනවා. ටික ටික නැති වෙලා යනවා. ඊට පස්සේ කය යම් යම් වේදනා ඒ තැන් වලට මේ සිත යොමු කොට ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතින් සැහැල්ලුවෙන් ඉන්නවා විතරයි. ඒකට මොකද? දැන් ඒක තමයි. දැන් දැන් ඒ කියන්නේ ওই වගේ දේවල් පොඩ්ඩක් බලලා කියන්නේ කෙලින්ම දැන් කියන්නේ Taman තේරුම් ගන්න තියෙන්නේ අපි මේ කියන්නේ අරමුණු සහිතව අපි ගොඩනගාගෙන ආපු භාවනාව ක්‍රමානුකූලව දැන් මෑණියෝ අවුරුදු ගාණක් තිස්සේ කොහොමද භාවනා කරනව කෙනෙක් නේ නේද? එදා විස්තර කරන්නේ. ඔව්. එතකොට يعني මේ අරමුණු එක්ක අපි කරපු මේ භාවනාව ක්‍රමානුකූලව මේ අරමුණු වලින් බැහැර වෙලා අරමුණු රහිත සතියක් බවට වර්ධනය වෙනවා. ඉතින් ඒ අරමුණු රහිත පැත්තට හිත යන්න පටන් ගත්තට පස්සේ සතිම සතිය පවත්වන්න පුළුවන් සතියෙන් ඉන්න පුළුවන් හිත නින්දට වැටෙන්නෙත් නැහැ හැබැයි අරමුණක් ඇත්තෙත් නැහැ අරමුණක් ඇත්තෙත් නැහැ අන්න හරි අන්නේ තත්ත්වයට මේ හිත ගන්න පුළුවන් නම් ඒ පැත්ත තමයි පුළුවන් තරම් ඊට පස්සේ වර්ධනය කරන්න තියෙන්නේ දැන් දැන් හැබැයි හිත කියන්නේ අර අපිටම දැන් ඉස්සරට යා වීරවන්තව බොහොම මේ කය ඍජුව තියාගෙන බොහොම වීර ආසනයකින් ඔයක වැඩේ පටන් ගන්නවා. නමුත් දැන් යන්න තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන් හිතට කැමති දෙයක් කරන්න වගේ ඉඩ දීලා හිත කොහොමද හැසිරෙන්නේ කියලා බලබලා තමයි දැන් ඊට පස්සේ යොමු වෙන්න තියෙන්නේ. අර මං කලිනුත් කෙනෙකුට කිව්වා වගේ දැන් අපි අර කරන භාවනාව වෙනුවට ඒකටම කෙරෙන්න ඉඩ හරින පැත්තකට තමයි යන්න දෙන්න තියෙන්නේ. කොහොමද දැන් අපි මෙහෙම සැහැල්ලුවෙන් වාඩි වෙනවා. වාඩි වෙලා ඕනනම් කෙලින්ම හිත දිහා බලනවා. කොහොමද දැන් මේ හිත හැසිරෙන්නේ? එයා කොයි විදිහට අරමුණු වලට යන්නේ? කියන්නේ අපි ගාව රාග ద్వේෂ මෝහයන් තියෙන තාක් එයා කැමති නැහැ ඔහේ නිස්කලංකව ඉන්න. එයා එක්කෝ කොහෙට හරි මොකක් හරි අතීත මතකයක් ඔස්සේ ඔන්න යනවා. නැත්නම් අනාගත අපේක්ෂාවක් ඔස්සේ යනවා. නැත්නම් වර්තමානයේ මොනවා හරි අරමුණක් ග්‍රහණය කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම මේ හිත කොහොමද හැසිරෙන්නේ? ඒකේ නිරීක්ෂණය කරමින් ඒ ඒ තැන උපාදාන කරනකොට යව බේර ගන්න වෙනවා. අපි තුමු මොකක් හරි අතීත අරමුණක් අල්ලන් ඔන්න යන්න හදනකොට Tamanට තේරෙනවා නම් ඔන්න මේ අතීතේ තමන් කැමති කරපු දෙයකටයි මේ යන්නේ. ඔන්න තණ්හාවෙන් ගියා කියලා තේරෙනවා නම් නැවතත් හිත හිත බේරගෙන නැත්තම් හිත නිදහස් කරගෙන ආයෙත් අර නිදහස් ස්වභාවයට හිත ගන්න පුළුවන්. ඊළඟට අපි තුමා අනාගත මොකක් හරි කෙනෙක් ගැන මතක් කරගමින් හරි මොන හරි දෙයක් නම් තියෙන්නේ මේ මාන්නයකට ගියේ නැත්තම් ආයෙත් තණ්හාවකට ගියේ කියලා තේරුම් ගත්තා නම් ආයෙත් හිත නිදහසට වෙනවා. අර ඒ වගේ පුළුවන් තරම් දැන් හිත නිදහසේ පැවැත්වීම බොහොම කෙලෙසුන්ගෙන් තොරව පැවැත්වීම අරමුණු වල ග්‍රහණයෙන් තොරව පැවැත්වීම, උපාදානවන්ගෙන් තොරව පැවැත්වීම. අරමුණ අරමුණු නිස්ත්‍රය කරනවා කියන්නේ අපි අරමුණු ඇසුරු කරන ස්වභාවය. ඒකෙන් තොරව පවත්වන. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතිපට්ඨානේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. දැන් පුළුවන් තරම් හිත බලනවා අනිශ්චිතව තියන්න. අරමුණු ඇසුරු කරනවා වෙනුවට මේ අරමුණු ඇසුරු නොකර තියන්න. ඊළඟට ලෝකේ තියෙන තාක් විවිධාකාර දේවල් උපාදාන කරනවා වෙනුවට උපාදාන නොකර ඉන්න. අන්න ඒක තමයි දැන් වර්ධනය කරන්න තියෙන්නේ. ඔව්. ඒකේ අර ඒකයි මේ කියන්නේ මේ මේ ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ දැන් තමන්ම තේරුම් ගන්න, ඒ කියන්නේ තමන්ටම වැටහෙන්න ඕනේ භාවනාව හරහා මේ අරමුණු ඇසුරු කිරීම කියන එක මහ බයක්. අරමුණු ඇසුරු කිරීම කියන එක මේ පීඩාවක්. ඒක මහ පෙලීමක්. කියන එක තමන් තුළින්මයි දැනෙන්න තියෙන්නේ. සිත අරමුණු කරා යන්නේක. අරමුණු යමක් අසුරු කරා නම් හිත මොකක් හෝ අරමුණක් ඇසුරු කරන කරනකොට හැමතිස්සම මේ අරමුණු කියන්නේ හැමතිස්සම ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි අපි තේරුම් ගන්නෙ. ඒ අපි මේ විවිධාකාර දේවල් නිරීක්ෂණය කිරීම හරහා අපිට තේරුම් යන්නේ විපස්සනා ඥානයක් වශයෙන් වැටහෙන්නේ මේ අරමුණු කියන දේවල් සංකත දේවල්. හේතුන් නිසා සකස් වෙච්ච දේවල්. ඒවා හැමතිස්සම පෙළෙනවා. ඒවා හැමතිස්සම වෙනස් වෙනවා. ඒවා හැමතිස්සම ඇති වෙනව නැති වෙනව. ඉතින් මේ ඇතිවීම නැතිවීම සහිත දේවල් අපි අසුරු කරන්න අසුරු කරන්න අපේ හිතත් පෙළෙනවා. ඊළඟට ඒවායේ තියෙන වෙනස් වෙන ස්වභාවය නිසා අපි ඒවට යම්කිසි ඇල්මක් ඇතිර ගත්තනම් ඒ අපේ ඇල්ම ඒ විදිහට තියෙන්නේ මොකද අපි මුලින් ඇලුනේ යම්කිසි ලක්ෂණයකට නම් ඒ ඒ ලක්ෂණේ වෙනත් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එතකොට මේ ලක්ෂණ ඉතිරි වෙන්නේ නැහනේ. ඉතින් අර අපි කැමති වෙන සැපක් අපි කැමති වෙන සතුටක් මේකෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. අන්න ඒ වගේ මේ ඊළඟට මේ එකක්වත් අපි කැමති කැමති විදිහට පවත්වන්නත් බෑ. අපිට ඕන විදිහට මේවා හැසිරෙන්නේ නැහැ. ඒවා හැසිරෙන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. එතකොට මේ නිකන් අනුන්ගේ දේවල් වගේ. අන්න ඔය වගේ පැතිවලින් තමයි අර ටික ටික ටික ටික මේවා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේගොල්ලන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න තමයි අපිට ත්‍රිලක්ෂණයක් අවබෝධ වෙන්න ගන්නෙ. අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහෙන්න ගන්නෙ. ඒ ඒක වැටහෙනවා නම් ටික ටික අපි මේවෙන් ඈත් වෙනවා. අපි නෙමෙයි අත්‍තරම හිත ඈත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම කියනවා මේ යථා භූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා. මේ යම්කිසි කෙනෙක් හොඳට ඇත්ත ඇති සැටියෙන් මේ වටහා ගත්තනම් තේරුම් ගත්තනම් ඒ තැනත්ත තුළ මේ නිබ්බිදාවක් මේ අරමුණු වලින් මේ සාමාන්‍ය දේවල් වලින් අයින් වීමක් ඒවා කෙරෙහි කලකිරීමක් ඇති වෙනවා කියන එක හරිම ස්වාභාවිකයි කියනවා. ඒක ආයි යා හිතලා කරන්න ඕන දෙයක් නෙමෙයි කියනවා. එයාගේ ඒ ඇත්ත ඇති සැටියෙන් තේරීමේ ඒ ප්‍රඥාවේ ප්‍රතිඵලයක් වශයෙන්ම එයා අයින් වෙනවා ඒ නිසා අපි මේ භාවනාව කියන්නේ විශේෂයෙන් විපස්සනාව හරහා මේ ඒ ඒ ක්‍රියාදාමය තමයි සිද්ධ වෙන්නේ. පියවරෙන් පියවර ඒ ක්‍රියාදාමය තමයි සිද්ධ වෙන්නේ. හොඳයි හොඳයි. සිරුවන් සන්නයි සත්‍ය ධර්මය අවබෝධ නිවන් සුවලේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව පෙර සීම ස්පයිට හිත තියාගෙන ඒක හොඳින් සක්මන කරන්න පුළුවන්. සමහර හිත ස්වල්ප මොහොතකට පිට ගියත් නැවතත් පාදයට යොමු කරගෙන සක්මන් කරනවා. <clears throat> එහෙම කළා හිත සතිමත් බවකට පැමිණාම එවින් පරයන්ක භාවනාවේ යෙදෙනවා. පරයන්ක භාවනාවේදී මුලින්ම කරන්නේ මම කය දිස බලාගෙන ඉන්නවා. ඉඳගෙන වාඩි වෙලා ඉන්න හැටි දිස බලා ඉන්නකොට හිත ක්‍රමයෙන් සතිමත් වෙලා සමාධියටපත් වෙනවා. ඊට පස්සේ මම අර හිත සමාධිමත් වෙනාට පස්සේ මට තේරෙනවා ඒක අර ප්‍රථම ධානය මට්ටම ඇවිදින් දෝ කියන එකයි මට හිතෙන්නේ. ඊට පස්සේ මම එයින් මිදිලා ඒ සමාධිය හැමම තියද්දී ආනාපාන සතිය දෙස බලා ඉන්නවා. ඒ ආනාපාන සතිය කියන්නේ හුස්ම සියුම් වෙන හැටි, ගොරෝසු වෙන හැටි, දීර්ඝ වෙන හැටි, ඒ ආදී වශයෙන් ඒවා දෙස බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අර සුසුම් හුස්මේ තියෙනා වූ සිසිල් බව ඒ උණුසුම් බව එයා දිය දෙයක් නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ආයි ඒකේ තියෙන ධාතු ලක්ෂණත් නිරීක්ෂණය කරමින් අවසානයේදී මම තේරුම් ගන්නවා මේ සියල්ලේ අනිත්‍ය ස්වභාවය තියෙනව නේද කියන එක. ඊට පස්සේ නැවතම සිත කයි දෙසට යොමු කරනවා. දැන් තේරුම් ගන්න දැන් තේරුම් ගන්නවා කියන එකේදී මහත්තයා හිතලා තේරුම් ගන්නවද නැත්නම් කොහොමද තේරුම් ගන්නේ? නෑ ඒක අවබෝධයෙන් මිසක් මේ හිතර කියන්නේ කියවන එක නෙමෙයි. ඒ දිස බලහන් ඉන්නවා. හොඳයි. ඒක වෙනස් වෙන ආකාරයන් ඒක ඒක අවස්ථාවලදී ඒ දිස බලාගෙන ඉඳීම තමයි මම කරන්නේ. හොඳයි. ඊට පස්සේ දැන් ඒ වෙන වෙලා වෙනස් වෙලා කයි දිස බලා ඉන්නවා. ඒ කයි දිස බලා ඉන්නකොට මට තේරෙනවා පාදය පොළොවට ස්පර්ශ වෙලා තද වෙලා තියෙන හැටිත් අත් එකට තද වෙලා දින හැටිත් ඒ ඒ ස්වභාවය තේරුම් ගන්නවා ඊට පස්සේ හුස්ම කියන්නේ ඉහළ පාර යන හැටි කියන්නේ මෙතන කය කියන්නේ මේ පිම්බීම හැකිලිම නිසා ඊළඟට යොමු කරන්නේ ඒ පිම්බීම හැකිලිම සිදුවෙන ආකාරයට අර අතන බලාගෙන සෑහෙන වෙලාවක් බලාගෙනලා පිම්බීම හැකිලිම දෙසත් හිත යොමු කරනවා ඊට පස්සේ මට තේරෙනවා මේ পায় සහ මුහුණ ඇඟේ පුරාම උණුසුම් වෙන ස්වභාවයක් රත් වෙන ස්වභාවයක් දැනෙනවා ඊට ඒකලම මේ අර දහඩිය ගතියත් ශරීරේ පුරාම විහිදෙන ස්වභාවය දෙසක් නිරීක්ෂණය කරමින් ඉන්නවා ඒ ඒ විදිහට සෙලකියුතලා ඉඳෙනකොට කෙලින්ම මට මේ අනිමිත්ත සමාධියට යනවා ඊට පස්සේ දීර්ඝ වෙලාවක් ඒකේ ඉඳ හිතෙනවා දැන් මහත්තයා කියන්නේ මොකද්ද අනිමිත් සමාධිය කියලා? සවන්නද? අනිමිත් සමාධිය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කිසිම දෙයක් අරමුණක් නැහැ. අහහ. අරමුණක් නැතුව මේ සමාධිමත් සිතින් බලාගෙන ඉන්නවා කිසිම දෙයක් හිතට එන්නේ නැහැ. හොඳයි. දැන් කියන්නේ මම මෙහෙම කියන්නකෝ. දැන් දැව දේවල් ඔක්කොම බල බල හිටියා. බල බල ඉඳද්දී ඊට පස්සේ හිත මේ එකපාරටම එකපාරටම ඒ තත්ත්වයට යනවා. ඒ කියන්නේ ඒ தත්ත්වය මට තව පොඩ්ඩක් විස්තර කරන්න. ඔව් ඒ වෙන්නේ දැන් මේ නිරීක්ෂණය කරමින් ඉන්නවනේ. ඔව්. ඒ නිරීක්ෂණය කරමින් ඉන්න අතර තව තවත් හිත සමාධිමත් වෙනවා. අහහ. ඒ සමාධිමත් වෙලා මම මම දන්නේම නැතුව මම කිසිම අරමුණක් නැතුව බලාගෙන ඉන්නවා සෑහෙන වෙලා මම ඉඳල් සමහර වෙලාවට පැය භාගේ පැයක් වාගේ අවස්ථාවල එයිම නතර වෙලා ඉඳපු අවස්ථා තියෙනවා. නිින්ද නැහැ කියලා විශ්වාසයි. කිසිම නිින්දක් නැහැ. ඒක මම හොඳටම නිරීක්ෂණය කරලා තියෙනවා. මට සමහර වෙලාවට හිතෙනවා මම අර ඔබ වහන්සේ මම ඊදා කිව්වා වගේ නිදිද කියලා බලන්න සමහරවිට මේ හුස්ම වැටෙනවද කියලා බලනවා. ඒක හොඳට පැහැදිලි පේනවා. තේරෙනවා. හොඳයි. ඒ. හා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදීත් يعني දැන් කොහොමද හිත හැසිරෙන්නේ? ඒක නිසානන්ද? සක්මනේදී කොහොමද මහත කරන්නේ? සක්මනේදී මම හිත يعني හිත පිටතින් ඉඳලා බලා ඉන්නා වගේ. ඔව්. පාදය මේ දෙස බලමින් තමයි යන්නේ. සමහරලාට මම වන්සිට කලින් කිව්වා වගේ අර අඟුටි මිට්ටෙක් මේ සක්මන් කරන ආකාරයත් ඒ ආකාරයටත් සමහරලාට මට පේනවා. ඒ කියන්නේ මම නෙමෙයි. අර අඟුටි මිට්ටයි යන්නේ. හරි. ඒ විදිහට යනවා අත්පාදින. එහෙම ගිහිල්ලා හිත එක්තරා මම නියත වේගයක් තියාගෙන ඉන්නේ. ඒ වේගෙන් තමයි මම යන්නේ. ඒ යාගිනකොට හිත පිට යන්න කිසි හේතුවක් නැහැ. සමහරලාට ඒ වේගය අඩු වෙන වෙලාවට හිත පිට ගියත් මම එකපාරට අර නියත වේගයට ගන්නවා. ඒ අරගත්තාම ආයි නැවත හිත ඒ ඇත්තට මේනවා. දැන් බලන්න මේ සක්මණෙන් තමයි තව ටිකක් ඕක ඉස්සරහට ගන්න තියෙන්නේ. සක්මණේදී පුළුවන් තරම් ඒ කියන්නේ දැන් අර දැන් Tamanට එක එක විදිහට වැටෙනවනේ දැන් අඟුටු මිට් එක්ක විදිනවා වගේ වැටෙනවා නැත්නම් ආයෙ උඩ ඉඳගෙන යනවා වගේ වැටෙනවා. ඒ වගේ දේවල් වෙනුවට දැන් බලන්න පොඩ්ඩක් බොහොම කියන්නේ සුද්ධ නිකන් බොහොම පිරිසුදු සංස්කාර පැත්තටම දාගන්න. ඒ කියන්නේ දැන් හිතන්න මේ ධාතු ලක්ෂණ මට්ටමටම හිත දාගත්තා නම් තවත් හොඳයි. එතකොට දැන් අපි අර අපේ හිතෙන්නේ අර වගේ සම්මුතීන් ටිකක් ආයි ඇදලා ගන්නෙ. අන්න මෙයා මෙහෙමයි දැන් නම් මෙන්න මෙහෙමයි දැන් යන්නේ අන්න අර වගේ නැත්තම් මේ දැන් බයිසිකල් පැඩල් එකක් වගේ ඔක්කොම ඇවිල්ලා අපි දාගත්ත මේ මේ ස්වභාවයන්. ඒ ඒවත් පොඩ්ඩක් අයින් කළා දැන් ඔන්න තියෙන්නේ මේ මුළු ලෝකෙම අමතකයි දැන් ඔන්න තියෙන තද ගති රාශියක් විතරයි. දැන් තියෙන උණුසුම් ගති රාශියක් විතරයි. දැන් තියෙන රළු ගති රාශියක් විතරයි. දැන් තියෙන්නේ නැත්තම් සිසිල් ගති රාශියක් විතරයි. වෙන මොකක්වත් නැහැ දැන්. ඒ ඒ ඒවට මොනවාද දැන් වෙන්නේ? දැන් උණුසුම් ගතියක් තියෙනවා ඒකට මොකද්ද වෙන්නේ? රළු ගතියක් තියෙනවා ඒකට මොකද්ද වෙන්නේ? ගොරෝසු ගතියක් තියෙනවා ඒකට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මොකද්ද වෙන්නේ කියන්නේ Tamanට ඒ දේ දැනෙනකොට ඒකට ඒක කොහොමද හැසිරෙන්නේ? ඒවා හොඳින් බල බල බල බලා යන්න අ කියන්නේ සක්මන තුලිනුත් ඒ කියන්නේ අර වගේම හිත කියන්නේ අරමුණු වලින් අයින් වෙලා ඉන්න ගතියට එන එන එන එක තමයි ඊළඟට දැන් වර්ධනය කරගන්න තියෙන්නේ. يعني අර වගේම හිත Tamanට පුළුවන් නම් අරමුණු බලබලා ඉන්නවා. දැන් මහත්තයා ඉඳගෙන කරන දේමයි දැන් ඇවිදිනකොටත් කරන්නේ. ඉඳගෙන කරද්දිත් කරද්දිත් ඔය වේදනාවන් බලනවා, ධාතු ලක්ෂණ බලනවා ඕකනේ කරන්නේ. සක්මනේදී දැන් ඒකමයි කරන්න තියෙන්නේ. ඒකම කරනවා බලන්න ඉඳගෙන කරද්දී අර වගේ නිමිති නොගන්නා තත්යකට හිත ගියා නම් ඒ තත්ත්වය දැන් සක්මනේදීත් ඇති වෙනවද? ඒක සඳහා පොඩ්ඩක් උත්සාහත් වෙන්න. දැන් ඒ නිසා හිත වෙනත් කල්පනා වලින් මොකක්වත් පුරවන්න යන්න එපා. පුළුවන් තරම් හිත නිදහසේ සැහැල්ලුවෙන් සක්මන වෙන්න ඉඩ හරින්න. ඒ ඉඩ හරිනකොට අර වගේ ධාතු ලක්ෂණ මට්ටමට හිත බස්ස ගන්න, සියුම් කරගන්න, සරල කරගන්න. ඒවැය තියෙන ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක දැක ඉන්න. එචරයි තියෙන ඒවා හොඳින් දැක දැක ඉන්නකොට ඉදිරි ටික ඉබේම වේවි. ඒ කියන්නේ මේක අත දාලා කරන්නත් බෑ මුලදී. පොඩ්ඩක් ඉතින් මේක දැක දැක ඉන්නයි තියෙන්නේ. ඊට පස්සේ හිත ඒ අවශ්‍ය විදහාට ප්‍රමාණයට වර්ධනය වුණා නම් යාම අතෙන්ට යාවි. එහෙනම් දැන් සක්මනේදී දැන් බලන්න මේ පරයන්ක දාපු தත්ත්වේ ගන්න පුළුවන්ද කියලා. ඒ සක්මණේ ස්වාමීන් වහන්සේ මේ මම අර මුලින් ඒ විදිහට බල බල හිටියේ. හ්ම්. දැන් ඇවිදිනකොට මේ සැහැල්ලු භාවය මිසක වෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් ඇවිදින්නේ. ඒ කියන්නේ ඒ මිසක් තදමමක් මේ රස්නය මොනවා ඒ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. හරි. එතකොටත් ඒකත් හොඳයි. එහෙමනම් දැන් අලුතෙන් දාන්න යන්නත් එපා. අලුතෙන් දැන් ආව බලන්න යන්නත් එපා. බලන්න දැන් හිත කොහෙද තියෙන්නේ කියලා. හිත හිතට පුළුවන් නම් දැන් ඔය එකක්වත් අරමුණු නොකර අර පරයන්කදී තිබුණනේ අනිමිත්ත ස්වභාවයක. නිමිත නොගන්නා ස්වභාවයක දැන් බලන්න සක්මනේදීත් ඔය தත්ත්වය ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් මේ දේවල් තියෙනවා. දැන් පරයන්කට වඩා ටිකක් හැලහැප්පීම් වෙනවා මේ කයට. හැබැයි ඒත් හිතට පුළුවන්ද ඒවට යන්නේ නැතුව මේ නිදහසේ ඉන්න. කියන්නේ දැන් පරයන්කෙදී නම් වාඩිලා ඉන්නේ ඉතින් අර බල බල හිටියේ ටිකක් නැති වෙලාගේ හින්දා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් හැබැයි අමාරුයි. මොකද දැන් තාමත් ඇවිදිනවා. කය ඇවිදිමින් ඉන්නේ. ඇවිදින කය ඇවිදින කොටත් හිතට පුළුවන් ද ඒව අරමුණු කරන්නේ නැතුව නිදහසේ ඉන්න. ආ ඒක නේදිය බලන්නේ කිසිම දෙයක් අරමුණු කරගන්න නැතුව ඉන්නයි කියන්නේ. අන්න හරි. ඔව්. පොඩ්ඩක් මුලින් ඕවට දාලා බැලුවත් කමක් නැහැ. ඒ කියන්නේ ඒකයි මම කියන්නේ පහසුවෙන් අරමුණට දාන්න පුළුවන් නම් පොඩ්ඩක් මුලදී ඒ අභ්‍යාසය කරලා දෙන්න. يعني මේකේ ඇතුවීම් නැතිවීම් සවායි බලන්න පොඩ්ඩක් අවස්ථාව සලස්සලා දෙන්න. එතකොට හිතෙන්ම ජවයක් හැදෙනවා. හිතෙන්ම ඔන්න සංස්කාර ටිකක් අල්ලලා දුන්නා. ඒකේ ඇතුවීම් නැතිවීම් සවායි බල බලා ඉන්නවා. හිතෙන්ම ඔන්න ජවයක් කැවෙනවා දැන්. ඊට එයාම ඊළඟ පියවරටපත් වේවි. ඒකයි දැන් ඒකේ අර මේ ඒ ඒක අවබෝධය හරහාම මේකේ තියෙන ස්වභාවය වැටහීම හරහාම හිත අතල්ලා දානවා. ඒ හින්දා එයාටම ඒක කරන්න ඉඩ දුන්නත් ප්‍රශ්නයක් නැහැ. Tamanට පුළුවන් නම් දැනට ශක්තිය තියෙනවා නම් ඒවෙන් තොරව හිත නිදහසේ පවත්වන්න එහෙම කරත් කමක් නැහැ. පොඩ්ඩක් ඔය දෙකම කළා බලන්න මේ සාර්ථක වෙන පැත්තකින් යන්න පුළුවන්. ස්වනංශ මේ අර අනිමිත්ත සමාධියට ඇවිදින් දීර්ඝ වෙලාවක් ඉන්නක සුදුසුද එහෙම නැත්නම් මාරු කරන්න වෙනවා. නෑ. ඒ කියන්නේ දැනට ඒ කියන්නේ දැන් මහත දැන් උතන හඳුනාගත්තා විතරද නැත්නම් දැන් කාලයක් තිස්සේ උතන ඉන්නවද? කාලයක් තිස්සේ ඉන්නවද ස්වනංශ? මම අර උඩහා භාවනා කරන කාලෙත් එතකොට ඒක තමයි. දැන් අනිත් කටයුතු කරනකොට හිතේ ස්වභාවය කොහොමද? දැන් අපි මේ දිනදා කටයුතු කරනකොට දානෙට යනකොට අනිත් අයත් එක්ක වෙනත් වෙනවා හරි පිරිසුදු කිරීම හරි මේ කරනකොට හිත අරමුණු වලින් පිරලද තියෙන්නේ කතා ගොත ගොතද ඉන්නේ පොත පොතේ තියෙන දේවල් මතක් කරද කරද ඉන්නේ කොහොමද හිත ස්වභාවය? ඒක විශේෂයක් කියන්න නෑ මම මෙහෙම දෙයක් පුහුණු කරගෙන පුරුදු කරගෙන යනවා. ආ. මොකද දැන් සාමාන්‍යයෙන් අපි සමාජ සමාජයේ පාරේ බහැලා යනකොට ඔව්. නොඑක් විදිහේ අරමුණු වලින් අපිව මේ විකෘති කරන්න හදනවනේ. ඔව්. ඉතින් අන්න එහෙම අවස්ථාවේදී උභාන්සිලා දැන් ඉදිරිපත් දීලා තියෙන මේ සතිය කියන සතිය කියන අවිය ඔව්. ඇත්තවතින් මම ඒ අවස්ථාවවලදී පාවිච්චි කරනවා. හරි. මොකද උදාහරණයක් දැන් අපි ලස්සන රූපයක් දැක්කා. ඔව්. ඒ අවස්ථාවේදී මයික් එක පොඩ්ඩක් මයික් එක පොඩ්ඩක් ඉන්න. මයික් එක පොඩ්ඩක් මැද්දෙන් අල්ලන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි. කියන්න බලන්න. ඒ අවස්ථාවේදී දැන් ඒකට ඇලෙන්න ඉස්සර වෙලා සතිය මම උදව් කරගෙන මම ඒක පුළුවන් තරම් මර්ධනය නැති කරගන්න උත්සාහ කරනවා. හැබැයි එතන මට ඒක උපදේශයක් අවශ්‍යයි. මොකද මේ මෙතන අර ඇලීමයි ගැටීමයි දෙක තියෙනනේ. ගැටෙන්නේ නැති වෙන්න කොහොමද මම ඒ පාවිච්චි කරන්නේ කියන එක. සමහරවිට අපිට ද්වේෂයක් වගේ දෙයක් හිතෙන්න ඉඩ තියෙනවා. දැන් අපි මෙහෙම කිව්වොත් දැන් අපි දැකපුවම ඒ කෙරෙහි මේ පිළිකුලක් වගේ දෙයක් ඇති කරනකොට ගැටීමක් ද්වේෂයක් වගේ දෙයක් ඇති වෙනවද එතන? එහෙම වෙනවද වෙන්නේ? ඒ කියන්නේ දැන් කොහොමත් ඒ කියන්නේ ද්වේෂය ඇති උනායි කියලා බය වෙන්නත් එපා. ඒ. ඒක දැන් අපි මුලදී තමයි ඔක්කොම පලිහවල් අරගෙන යන්නේ. හෙල්මට් දාගෙන යන්නේ. ඊට පස්සේ ටික ටික කියන්නේ ඇතුළෙම ශක්තිය දිනුනාට පස්සේ ද්වේෂය ඇති වෙනවා. ද්වේෂයේ බව දැනගන්නවා. ද්වේෂයේ බව දැන හරහා ඒක දුර්වල යනවා. ඒකයි දැන් දැන් ඒ කියන්නේ කෙලෙස් වලට දැන් අර බය වෙනවා කියන මේ ස්වභාවයෙන් පොඩ්ඩක් බැහැර වෙන්න වෙනවා. දැන් ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ ඔන්න චිත්තානුපස්සනාවකට ආවහම සදෝ සංචිත්තං සදෝ සංචිත්තං දිපජානාති. බුදුහාඳුරු මේ ඒක එපා ඒක දැනගන්න එපා කියන්නේ නැහැ. දැන්ට සරාගං චිත්තං සරාගං චිත්තං දිපජානාත්. දැන් මේ හිත රාග සහිතයි කියලා දැනගන්නවා. දැන ගැනීම හරහා අපි ඒකට මුලා වෙන්නේ නැහැ. කියන්නේ හුඟක් වෙලාවට වෙන්නේ අර ඒ ක්ලේශයේ තියෙන ආස්වාදය නිසා අපි ඒකට ඇලිලා ඔන්න දිගට යන්න ඉඩ තියෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේ ආස්වාදයේ යට තියෙනවා ගුලක්. නැත්නම් මේ ආස්වාදය බොහොම తాවකාලිකයි. ඒ වගේ අපි මේකේ ටිකක් ආදීනව හරි තේරුම් අරගෙන අපිට දිගට යන්නේ නැතුව අපිට සතියෙන් පෙන්ලා දුන්නා නම් දැන් තියෙන රාගසිතක් දැන් තියෙන ද්වේෂසිතක් කියලා තේරුණා නම් අපි ඒක පෝෂණය නොකර හිටියොත් ඒක ඒකම දුර වෙලා යනවා. ඒ නිසා පුළුවන් තරම් දැන් හිතට පොඩ්ඩක් නිදහසක් දීලා බලන්න හිත කොහෙද දුවන්නේ. හිත දැන් අරමුණුවට යාවි ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අරමුණුවට යන්න දිදි බේරගන්න. දැන් බලෙන් ගහලා ගන්නව වෙනුවට පොඩ්ඩක් යන්න දෙනවා. ඔන්න ගියා. තමන්ම තේරුම් ගත්තා. පෝෂණය නොකර හිටියා. ඊට පස්සේ ආයෙ නිදහස් වෙයි. ඒ පැත්තට දැන් යමු වෙන්න. එහෙමයි වහන්සේට උතුම් නිවන් සුවලත් වේවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ ඇතුළු අවස්ථා මේ අවස්ථා දෙක පැහැදිලි කරගන්නයි ඇතුළු ප්‍රශ්නෙට උත්තර ගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් මම පරියන්කේ වාඩි වෙන වාඩි නැටීම මේ හිත මේ සමාධිය වෙලා එහෙම තැම්පත් වෙනවා. දැන් මේ එක අවස්ථාවක් මට වුණා මේ දැන් එහෙම තැම්පත් වෙලා තැම්පත් වෙලා ගිහින් වෙලා දැන් අපි සාමාන්‍යයෙන් මුලදී අපිට සද්ද ඇහෙනවා, ඇඟ තේරෙනවා, හුලං වදිනවා තේරෙනවා ඔක්කොම තේරෙනවා අපිට ගාණක් නැහනේ. ඉන්නවා කියලා දන්නවා. ඊට පස්සේ ගානාද දැන් එකපාරටම ටිකිස් ගාලා වගේ මේ සද්දයක් ආවා වගේ මට දැනෙනවා මේ ඔක්කොම අර කා අපි දැන් උදාහරණයක් අතොත් සීල් කරපු කාමරයකට මාව දාලා රීඩ් එකක් දාලා තිනවා. එකපාර ලයිට් ගියාම අර මම දැන් මට පිට සද්දත් ඇහෙන්නේ නැහැ. රේඩිය සද්දත් ඇහෙන්නේ නැතුව අර මේ බ්ලැන්ක් වෙන්නේ. මේ සද්ද තනිකර බ්ලැන්ක් වුණා. ඒ කියන්නේ සද්දයක් නැහැ පිට දැන් ඒකේ. ඒත් මේ දෙකම මේ දෙකම එකපාර උනේ මේ ඇඟක් නැති වුණා. දැන් මට පේනවා මෙන්න මේ ගානට හිත මේ මෙන්න මේ ගානට හිත පේනවා මෙහෙම මේ සුදු පාට පේනවා. මේ එක එක සත්‍යයක් ඇහෙනවා රැහි සද්දේ. කීන් ගන්නවා ඒ ටික තියෙන දැන් ඒක ඒක ආවැටි මට උගා ප්‍රීතියක් ආවා 100%ක් ඊට පස්සේ ඒත් එක්කම 100 200ක බයක් ආවා <laughs> මේ ඇයි හඳුන් මම බැලුවා දැන් මගේ හිත මට පුළුවන් හිතන්න පුළුවන් දැන් හිතන්න ඕන දෙයක් ගන්න පුළුවන් ආයෙක නැවතු ඇටි අරගදියා බලන් ඉන්නත් පුළුවන් මමද හිත ඇඟ දිගේ යවනෝ ඇඟක් නැහැ. මම ඊට පස්සේ මේ මට ධම්මදිවහාඳු අර ධම්මදිවහාඳුරු මේ ලොකු හාඳුරු කිව්ව කමඨාන මතක් වුණා මේ සැකනම් මූල කර්මස්ථානේ බලන්නනේ. දැන් ඒක බලුවම ඇඟක් නැහනේ මේ මුකුත් නැහනේ. ඉතින් ඒකත් නැහැ. ඊට පස්සේ දෙවෙනි එක මතක් වුණා මේ බිම ගෑවෙනවද කියලා අර ඒකත් නැහැ. දැන් දැන් දැන් මට මෙන්න මේ හරි විතර ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. මේ දැන් ඒ වගේ වෙලාවට බය ආවිසනස ආයි පස්සට එන්නේ කොහොමද කියලා. ඒතර ඒ වගේ ලාර කොහොමද මේ සැකය මේවා කරන්නේ දැන් දැන් සමාධි පැත්ත වැඩි වෙලා තියෙන්නේ. ඔව් සමාධිය වැඩි. ඒ කියන්නේ උඟාක් සමාධි පැත්තට ගියොත් සමාධිය තුළ නිකන් හිර වෙන ගතියක් තියෙන්නේ. නිකන් අර මේ කෙලින්ම මේ බංකරේ වෙනුවට කලුගල් ගහලා දැන් කෙලින්ම වහගත්තා වගේ වෙන්නේ. ඉතින් එච්චර මේ කියන්නේ සමාධියේ එහෙම ඉන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිත බොහොම මතු පිට තියන්න උත්සාහයක් යෙදෙන්න. ඒ කියන්නේ දැන් මේ කතා කරන වෙලාව තියෙන්නේ. දැන් මේ කතා කරන වෙලාවෙදිත් يعني හිතේ ස්වභාවය තියෙනවානේ. දැන් මේ වෙලාවෙදිත් හිතට ඕනනම් අපි හිතමු කතා කරනකොට හිත වෙන අරමුණු වලට යනවා. නෑ ඒ ඔක්කොම වෙනවා. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් මේ කතා කරනකොට හිත වෙන අරමුණු වලට යන්න පුළුවන්. නැත්නම් අපි කතා නොකර නොකර දැන් මේ මේ සාකච්ඡාවට සවන් දෙදී ඉන්නකොට හිත තියෙන නිකන් මතු පිට වගේ. හිත තියන්නේ මතු පිට වයින් නිකන් කූට් මේ ලොකු තැනකට ගිලා බැහැපු ස්වභාවයක් නැහැනේ හිතේ. හිර වෙලා නැහැ කොහෙවත්. හිර වෙලා නැහැ කොහෙවත් හිර වෙලා නැහැ මේ හිත බොහොම මතු පිට තියෙන්නේ. පුළුවන් ද මේ මතු පිට ඉඳද්දිත් හිත අර වගේ මේ කෙලස් වලට යන්නේ නැතුව තියන් ඉන්න. ඉතින් ආඳුරුනේ අරක මම කරන දෙයක් නෙමෙයිනි. ඒක තමයි. <laughs> ඒක බලන්න එතන එතන යන සමාධිය බොහොම يعني මු르දු විදිහට යනවා නම් හිතේ මොකෝ කිසිම ආතතියක් නැත්තම් එතන තියෙන්නේ එතන තියෙන බොහොම සංසිඳිත ස්වභාවයක් නම් ඒකේ හිටියට වරදක් නැහැ. ඔව් එහෙම තමයි තිබ්බේ අර මගේ හිතට බය ආවේ මට ආයි පස්සට ඉන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ මේ මේ දැන් මට කල්පනා වුණා දැන් කැරෑවක භාවනා කරනවා නම් කොටිප්පෙන්න දැන් මේ දන්නේ නැහැ. ඔව් ඔව්. <laughs> ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ විපස්සනා සමාධියක් නිවැරදිව ගියා නම් ඒකෙන් ඒකෙදි අර හිතේ තිබුණා නම් යම් කෙසේ මේ කියන්නේ වික්ෂිප්ත ස්වභාවයක් ඒව නැති වෙලා අතදිගත ස්වභාවයක් වෙනවා නම් ඒව දුර වෙලා හිත නිකන් සංසිඳලා බොහොම සිසිල් වීමක් තත්ත්වයක් තමයි අත්දකින්න තියෙන්නේ. එහෙම තමයි මුලින්ම තිබ්බේ. අර මට බයට හිතුනේ අර විදියට. ඒක තමයි. ඒක ගැන අපි ප්‍රපංච කරන්න යන්න අවශ්‍ය නැහැ. එතෙන්දී ඒක ඒක නම් ඉතින් බුදුරජා මේ කවුද ඔය ඔය ප්‍රශ්නේ ආවා, ඒ කියන්නේ උන්වහන්සේට ඇවිල්ලා නෙමෙයි. ඉතින් අපි වගේ කට්ටියට උපදෙසක් ඇදහිට වෙන්නේ නැති. ඒක අවස්ථාවකදී මේ මහා කොට්ටිත මහරතන් වහන්සේ, සරියුත් මහරතන් වහන්සේගෙන් අහනවා. දැන් මේ ඇස නිරුද්ධ වුණාම ඔන රූපත් නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට කනත් නිරුද්ධ වුණාට පස්සේ රූපත් නැති වුණාට පස්සේ මොකද්ද කරන්නේ? මේ මේ සද්දත් නැති වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට දිවත් නිරුද්ධ වුණාට පස්සේ රසත් නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට ඔය වගේ නාසයත් නිරුද්ධ වුණාට පස්සේ ගඳත් නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද කරන්නේ? කයත් නිරුද්ධ වුණාට පස්සේ ස්පර්ශත් නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊළඟට මනසත් නිරුද්ධ වුණාට පස්සේ මනසට එන අරමුණු නිරුද්ධ වුණාට පස්සේ මොකද්ද කරන්නේ? දැන් මේවා අහනකොට සරුවත් මහරතන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්නේ අහන්න එපා. ආයෙත් ඉතින් අහනවා. ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා කියනවා. ඉතින් දැන් මේ මහා කොට්ටිත හාමුදුරුවෝ කියන ඉතින් මේ හරි හරි බුදුම වැඩන්න ඉතින් මේක දැන් මං දැන් මෙහෙ දැන් ඒ කියන්නේ මේ මේ මෙහෙම අහන්න මේ දැන් නිරුද්ධ වුණාම මොකද්ද කරන්න ඕනේ කියලා අහුවාමත් අහන්න එපා කියනවා. මුකුත් නොකර කියන්නේ මේ තවත් මොකද්ද විදිහට අහුවම ඒත් එපා කියනවා. දැන් පොඩක් අර උබතෝ කෝටික විදිහට තමයි උත්තර දෙන්නේ. ඊට පස්සේ මේ සරියොත් මහරතන් වහන්සේ කියනවා ඔබ මේ ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරන්න කියලා. කියන්නේ මෙතෙන්දී ප්‍රපංච නොකළ යුතුයි. ඒ කියන්නේ ඇයි කියලා අහන්න ඕනේ නැහැ. දැන්ට අපි ඒ කියන්නේ අලුතෙන් මොනාහරි දැන් ඔය දැන් ඔය හිතනවනේ. දැන් ඔය මේකට ආපහු එන්නේ කොහොමද? මේකෙන් දැන් මට ආපහු යන්න පුළුවන් වේද? නැත්තම් මේ එළියෙම මං ඉඳීද? ඒ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම සංස්කරණයක්. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන අපි පුළුවන් තරම් සංස්කාරයන්ට සමනය වෙන්න ඉඩ දෙන්න ඕනේ. සංස් අපි අපි මේ අත්දැකීම අල්ලගෙන වුණත් අපි මොනාහරි හිතනවා නම් මේක මත උනත් අපි ගොතනවා නම් මේක මත උනත් අපි සිතුවිලි පහල කරනවා නම් ඒ කියන්නේ ප්‍රපංචයක්. මෙතන ප්‍රපංච නොකළ යුතුයි. මෙතන තියෙන නිකන් හොදු සංසිඳීමක් විතරයි. මේක නිකන් ඔය පැවැත්මක් විතරයි. එතෙන් දැන් හිත නිශ්ශබ්දයි. හිත සම්පූර්ණ නිශ්ශබ්ද භාවයක. හිත සම්පූර්ණයෙන්ම සංස්කරණ දැන් අපි සංස්කරණ කියලා කියන්නේ මොකද්ද? අපේ අපි හිතමු දැන් ඔන්න හිතට පුංචි සංඥාවක් ආවා. අපි හිතමු කවුරු හරි මතක් වුණා. ඒ සංඥාව අපි සංඥා මට්ටමින් තියන්නේ නැතුව අපි ඒකට ඔන්න වර්ණ ටිකක් දාලා එයාගේ ಗುಣ ගති උන ටිකකුත් දාලා අපි ඔන්න ඒක ටිකක් ලස්සන කරලා ගන්නවනේ. ඒක තමයි සංස්කරණය කියලා කියන්නේ. සංස්කාර වලින් කරන්නේ ওই වැඩේ තමයි. දැන් අපි ඒ දේ කරන තා ඔන්න විඥාණයට බැහැ ගන්න තැන් තියෙනවා. ඉතින් විඥානේ ඔන්න එක්කෝ මනෝ විඥාන වශයෙන් බැහැ ගන්නවා නැත්නම් අපි දැකපු දෙයක් නම් ඔන්න චක්කු විඥාන වශයෙන් බැහැ ගන්නවා. අහපු සද්දයක් කරහාව නම් සෝත විඥාන වශයෙන් බැහැ ගන්නවා. ඔය විදිහට ඉතින් සම්පූර්ණයෙන්ම අර විඥාන පැත්තෙන් යනවා. දැන් මේ වෙලාවේදී විඥානේ ඇත්ත වශයෙන්ම කියනවනම් අපපතිත්‍ිත මට්ටමක් තියෙන්නේ. ඔය සංසුඤ්ඤතා නිමිත්ත පැත්තවලට යන පැතිවලට යනකොට විඥාණයට අන්නේ වගේ බැහැ ගන්න තැනක් නැහැ. එයාට බහින්න කියලා අරමුණක් නැහැ දැන්. ඒ ඒ දැන් අපි ආපු අර දෙයක් අල්ලලා ඔය වගේ සංස්කරණයක් කරාම ආයි අපි යාට දැනක් හදලා දෙනවා. අපිම අර මේ පවතින බොහොම සංසිඳිච්ච ස්වභාවයේ බැස නොගත්ත ස්වභාවය වෙනුවට අපි ආයෙත් ඔන්න යාට තැනක් ලැබලා දෙනවා. අපි ඒක තමයි වළක්වන්න තියෙන්නේ. මේ වගේ තැනකට ගිහාම සම්පූර්ණයෙන්ම තියෙන නිකන් හුදු නිදහස් භාවයක්, සරල භාවයක්, තැම්පත් භාවයක්, නිකන් නතර වෙච්ච ස්වභාවයක්. එහෙමයි. ඒ එච්චරයි. ඊට එහා මොකක් හරි කරනවා නම් ඒක ඇයිලා ප්‍රපංචයක්. ආ. ඒ අර බයට තමයි ඉතින්. ඔව් ඒක තමයි. ඒවා ඉතින් ඒවා දැක දැක එතෙන්දි වලකින්න ඕනේ. ඒ කියන්නේ අපි නිකන් හුදු පැවැත්මක් කොහේ තියෙනවා. හිතට ඔන්න කෙලෙසයක් ආවොත් ඒක හඳුනා ගනිමින් බැහැර කරලා දානවා. එතන ඇත්තටම තණ්හාව ඇති උනේ ආයි ඇඟට එන්න බැරි නේද කියනවා වගේ. ඔව් ඒක. ඒ ඔතන බොහොම නිකන් නිදහසේ ඉඳීමක් විතරයි තියෙන්නේ. බලන්න ඒ කියන්නේ හුඟා ගැඹුරටම යනවා නම් ඒ කියන්නේ මේ කියන්නේ මේ මේ ඒත් ඉතින් වරදක් නැහැ කියන්නේ විපස්සනා සමාධි වල එහෙම මින් කියන්නේ ගැඹුරකට ගියා කියලා එහෙම බිය යුතු දෙයක්වත් නැහැ. එකම දේ අර හුඟාක් මේවා වැඩි වැඩියෙන් අසුර කරන්න අසුර කරන්න අපිට අරමුණු එන්නේ නැතුව යනවා. එතකොට වෙන්නේ ඉතින් මේ අර විපස්සනාවක් කරන්න ඕමනා අමුද්‍රව්‍ය නැහැ වගේ. ඒ මොකද සමාධි ශක්තියක් වැඩෙනවනේ. ලොකු සමාධි ශක්තියක් තියෙනවා. මොකද මේ වගේ සමාධියක් හිතන්න පැයක් විතර හිටියා කියලා. පැයක විතර මේ වගේ ගැඹුරක හිටියා කියලා හිතන්න. ඊට පස්සේ ඒ හරහා හිතට හැදෙනවා නිකන් අමුතුව මේ නිකන් මොකද්ද කියන්නේ මේ ශක්තියක් කියනට වඩා නිකන් හිත එළියට ආවත් අරමුණු ගන්නෙ නෑ. ඔය අන්න එක තමයි සයන්නා දැන් අර හිත එළියට ආවත් නිමිති ගන්නෙ නෑ. ඔව් ඊයට මේ බෝවන්සි අර කමටහන් දෙනකොට වෙන මෑණියගෙනට එතන ප්‍රශ්නයක් තිබ්බන් සමාධි මටත් බය වුණේ ඉතින් අර ඒ ඒ වගේ ප්‍රශ්නයක් වේද කියලා. ඔව්. දැන් ඒක තමයි අපි කියන්නේ අපි අපිමයි ඒ සමාධිය සමබර කරන්න වෙන්නේ. يعني හුඟක් හිත වික්ෂිප්ත වෙලාවට අරමුණු කෙලවරක් නැතේන වෙලාවට පොඩ්ඩක් සමාධි කළා හිත පොඩ්ඩක් සම්බර කරගන්න ඕනේ. සමාධිය වැඩි වෙලා අරමුණක් එන්නෙම නැතුව නිමිති ගන්නෙම නැතුව ඉන්නවනම් ආයි පොඩ්ඩක් ඒ සමාධිය අඩු කරන්නත් වෙනවා. දැන් මේකේ ස්වයනාද මේ මේ හිතේ ඕන දෙයක් ගන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ මේ කියන්නේ මේක ඒක සමාධිය කියලා කියන්නේ මට ඕනනම් බලන් ඉන්න පුළුවන් ඕන හිතන්න පුළුවන්. ඒ මේකුත් තියෙනවා. ඔව්. දැන් මේ වෙලාවේදී පුළුවන් තරම් ඒ කියන්නේ අපි උවමනාවෙන් හිතන එක අවශ්‍ය නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුළුවන් තරම් ප්‍රපංච කිරීම අඩු කරන්නම වෙනවා. ඒක කියන්නේ ප්‍රපංච නොකිරීමෙන්මයි අපි ගාව තියෙන ආශ්‍රව ධර්මයන් දුරු වෙන්න ගන්නෙ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ප්‍රපංච නොකර ඉන්නවා කියලා කියන්නේ අපි දුන් දැන් රාග අරමුණක් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳට ඒ කියන්නේ මේ ලස්සන අරමුණක් තියෙනවා. නමුත් මේ වෙලාවේදීත් හිත රාගේ පහළ වුණත් ඒ ගැන හිත හිතා හිත හිතා යන්නේ නැතුව ඉන්නවා. අන්න අර පුරුද්ද කැඩෙනවා ටිකක්. ඊළඟට අපි ද්වේෂ අරමුණක් හොඳට තියෙනවා. පටිඝ නිමිති ඔන්න ඕන තරම් තියෙනවා. ද්වේෂයට යන ගතියකුත් තියෙනවා. හැබැයි හිත හිතා හිත හිතා ඒක වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රපංචයට යනවා කියන්නේ ආයිත් අපි මේ ආශ්‍රව ධර්මයන් වර්ධනය කිරීමක් අනුසය ධර්මයන් වර්ධනය කිරීමක් ඒ වෙනුවට පුළුවන් තරම් මේ ඒකයි අර එදත් මේ මම අර මෑණිකෙනෙකුට කිව්වේ බුදුරජාන් වහන්සේ කියනවා යෝච පපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ ආරාධහීසෝ නිබ්බාණං යෝගක්ඛේමං අනුත්තරං යම්ස කෙනෙක් මේ විදිහට ප්‍රපංච ක්‍රීම අතහැරලා දාලා මේ නිප්පපංච ස්වභාවයේ නිප්පපංච ස්වභාවයේ ඇලෙනවා නම් කියන්නේ යාගේ අදිෂ්ඨානයේ තියෙන්නේ කොහොමද මේ හිත කතන්දර ගොඩන එකෙන් වළක්වගන්නේ අන්න ඒකේ නම් ඇලෙන්නේ එයා හරියට නියන් නිවන් සුවයට මේ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන් සුවයට නියන් ආරාධනා කරනවා වගේ කියනවා ඒ නිසා ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනාංශ. අද දින මගේ පරයන්කේ පරයන්කේදී හිත සංසුන්නා නොදැනී ගියා හුස්ම රැල්ල. ඊට පස්සේ ඇත්තටම ඉස්සලම වාඩි වෙනකොටම එකපාරටම බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. ඊට පස්සේ හිත සංසුන් වෙලා, කය සංසුන් වෙලා හද හද ස්පන්දනය ගොඩාක් වැඩි වුණා. හතර පස් හැරයක් අර හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. නමුත් හෘද ස්පන්දනයේ හයියෙන් දැනුණා. ඊට පස්සේ නැවතුණා. ඊට පස්සේ මං සමාධියේ මේ භාවනාවේම හිටියා. ඊට පස්සේ හිත පය එකමාරක් විතරම යනකම් ඒ විදිහට සංසුන් වෙලා තිබුණා. මුකුත් වේදනාවක් ඇති වුණේ නැහැ. නමුත් එක අවස්ථාවකදී දැర్శණය වුණා සුදු පහට දෙයක් මේ කැබලි වගේ. ඊට පස්සේ බලනකොට ඇටසැකිල්ලක කැබලියක. හ්ම්. ඊට පස්සේ ඒක පේන්නේ නැතුව ගියා. වහන්සේට මං කලින් දවසේ පරිසක් වැතුව අර ගොජ දමන ස්වභාවය තිබ්බා කියලා මේ සිතවිලිට ඇරින්ද ගියේ නෑ කියලා. අහහ. ඊට පස් පහුවදා උදේ හුඟක් හිත ඊට පස්සේ ඉඳන් සමාධි වුණා හිත ඒ කියන්නේ අරක අවසන් වුණා. ඒ කියන්නේ අර වගේ කියන්නේ ගොජ දාලා අවසానයි. එහෙමයි සන්නහස. ඉතින් අර මට හිතා ගන්න බැරි තරම් අර ප්‍රභාෂර ස්වභාවයක් ආවා ඊළඟ පහුදා උදේ. ඉතින් මම ඒ තවත් නොටිස් කරා මේ මේ පාන්දර වාඩි වෙන මේ පාරයන්කේ තමයි මගේ සාර්ථක. හැමතිස්සෙම මේ ඒ අර මේ උදේ දාන වෙලාවට වදිනකන් මේ පහේ ඉඳන් ඉන්න පුළුවන්. එතකොට ඒ ශ්‍රද්ධාවයි ඒ ටික එහෙම ඉවරුණා. එදා මේ ඒ සිතිවිලි ඊට පස්සේ දවසේ <clears throat> මේ අර ඒ ගොජ දමන දවසේ ආවේ හැම එකෙම අරකින් එක මේකේ අර හත් මාළු වගේ <laughs> එක එක සිතිවිලි ආවේ. ඊළඟ දවසේ ආවා සිතිවිලි නිකන් පැකේජ් වගේ නිකන් ගෙදරින් එකයි තව ගමෙන් එකයි අර එහෙම එහෙම ඒ වගේ. එතකොට මම තේරුම් ගත්තා ඒක මේ දැන් මේ ටික ඔක්කොම අනිත්‍ය වෙච්ච දේවල් මේ කියන එක එහෙම මට වැටහුණා. එතකොට ඒක හරියා. ඊට පස්සේ දවල් පරයන්කවලදී හැමතිස්සෙම මේ ඒ වෙලාවේ ඉන්න බෑ මට. දැන් දවස් එක පාට වාඩිලා හිත සමාධි වේගන එනකොට කැස්සක් නෑ මට. නමුත් කැස්සක් වගේ එනවා. ඊපස්සේ මම ඒක මං කහින්නෙම නෑ කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්නා. එතකොට කටට කෙලවුනනවා මේ වතුර වගේ. ඊපස්සේ එකත් ගිලලා ආයෙත් එහෙමම ඉන්නවා. ඊට පස්සේ මේ ඒ විනාඩි 15කට වඩා ඉන්න බෑ. ඊට පස්සේ රාත්‍රියේ දැන් මේ ධර්මදේශනාවෙන් පස්සේ වාඩි වුණාම ආයෙත් අර මේ සක්මනක් කරලා ආවට වඩා හොඳට ඒ ධර්මදේශනාවත් ඔව් එන්නේ පුළුවන්. තමයි මගේ අත්දැකීම ටික සනස්. ඔව් කියන්නේ හිත දිහා බලන එක කියන්නේ හිතට අහු වෙන්නේ නැතුව දැන් කරන්න පුළුවන් හැකියාව තියනවාද? ඒ කියන්නේ හිතට හිතේ එනවනම් දැන් විවිධාකාර සිතුවිලි එනවනේ. ඒ දිහා ඒ දිහා බුලංගති තියෙනවා. එහෙමයි. දැන් මෙතෙක් කාලයක් එහෙම කරේ නැද්ද? හිත දිහා බැලීමක් කරන්න නැතුව කියන්නේ කය සම්බන්ධයෙන් වේදනාවන් සම්බන්ධයෙන්ද යමු උනේ ආනාපාන සතියෙන්ද ගියේ කොහොමද ගියේ? ආනාපාන සතියෙන් ගියා කය දිහත් බැලුවා සම්නස තවත් දෙයක් සිදු වුණා. ඒ දවල් භාවනා කරන වෙලාවට තද දකුණු පාදයේ මේ මස්පිඩු තදවීමක් එනවා. එතකොට ඒක ගැන වේදනාව කියලා ඒක සිහි කර මෙනෙහි කරලා මේ අර ඒව තමයි ප්‍රශ්න දවල් කාලේ ඒ පරයන්කවලදී ආපු ප්‍රශ්න. හොඳයි. ඒ කියන්නේ දැන් කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? දැන් අවුරුදු දෙකක් විතර සවනස. හොඳයි. කියන්නේ වැරදක් නැහැ. ඒනට ඇත්තටම මම හරියටම ඒ තැනට වැටුනේ මේ ගිය අවුරුද්දේ මේ ආවට පස්සේ. ඔව්. මම අහන්නේ කියන්නේ දිගට භාවනා කරනවද? දිග දෙද්දිත් භාවනා කරනවද? එහෙමයි සර්. හොඳයි. එහෙමනම් දැන් Tamanට ශක්තිය තියෙනවා නම් දැන් හොඳට හිතත් එක්ක ගනුදෙනු කරගන්න, හිතට එන දේවල් පැටලෙන්නේ නැතුව එතන එතන බැහැර කරගන්න පුළුවන් බව තේරෙනවා නම් ඒ පැත්තෙන් ඒ පැත්තට යමුනාට වරදක් නැහැ. පොඩ්ඩක් ඒ කියන්නේ වාඩි වෙලත් ආනාපාන සතිය ඕනනම් ටික වෙලාවක් වඩලා හිතේ සතිය පොඩ්ඩක් ඉස්සරහට අරගෙන බොහොම මුරුදු විදිහට හිත දිහා බලන්න ගන්න. හොඳයි. එතකොට ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඊට පස්සේ ආයේ පොඩි නිකන් විරාමයක් වගේ තියෙනවා. ආයේ තව සිතුවිලි ටිකක් එනවා. ඔය ඔයගේ දේවල් නිරීක්ෂණය කරමින් ඉන්න. දැන් දැන් අපි වේදනාවන් බල බල ඉඳද්දිත් ඒවැය යම් ස්වභාවයන් අත්දැක්කා. ඊළඟ ධාතු ලක්ෂණ බල බල ඉඳද්දිත් ඒ වගේ ස්වභාවයන් අත්දැක්කා. දැන් මේ හිත දිහා බලද්දිත් මොනවද Tamanට තේරෙන්නේ? ඒ වයින් දැන් ඉගෙන ගන්නයි තියෙන්නේ. මේවා කොහොමද හැසිරෙන්නේ? මේවට අපි කොහොමද අහුවෙන්නේ? නැත්නම් අහුවෙන්නේ නැතුව හිටියොත් මේවා මොකද්ද කරන්නේ? يعني අපි අහුවෙන්නේ නැතුව, අපි අනුග්‍රහ කරන්නේ නැතුව අපි හිටියොත් මේවැය තියෙන යම් හේතුන් නිසා ඒවා එනවා. ඊට පස්සේ ඒ අරගෙන ආපු ශක්තිය දුරුනාට පස්සේ ඒවා යනවා. මේක ඉතින් අපි يعني දැන් සිද්ධාන්තයක් වශයෙන් මේක අපිට තේරුණාට හිතට ඒක මදි. يعني අපිට මේක පොතකින් පතකින් ඉතින් ඕක තේරෙනවා. මේක කාටත් මේක තේරෙන දෙයක්. නමුත් හිතට ඒක ප්‍රමාණවත් නෑ. ඒක හිතට තේරෙන කම්ම පෙන්වන්න ඕනේ. එයාටම පෙන්වන්න ඕනේ බලාගෙන ඉන්න දෙන්න ඕනේ. එනවා යනවා එනවා යනවා පෙන්නලා පෙන්නලා පෙන්නලා යම් වෙලාවක තමයි යාම තේරුම් ගන්නෙ. <laughs> හොඳයි. ඒ පැත්තෙන් යන්න කිසි ගැටලුවක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. මම හිතන්නේ අද ඊට වඩා වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ. අදත් අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඒ වගේම මේ මේ පිංගුතුන් ධර්ම දේශනාවකට සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා තමන් තුළ ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු